පුළුවන් කෙටි කරා නම් හරි මේ මේ බාහිර කෙටි කරන්න පුළුවන් තාම. එතකොට බැලන්ස් වෙනවා ඔය. තව කෙටි කරන්න. එතකොට මේ කෙටි කරන්න දෙයි. ඒකල මේක ලං කරපුවා. සුවපත්වෙත්වා සාදු සාදු අනුමෝදාමි අනුමෝදිතබ්බා කම සුවපත් වේවා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 ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයේ අද දවසේ ධර්ම දේශනා සඳහා පාඩයක් ඉදිරිපත් කිරීමෙන් මාතෘකා ලැබුවා. ඉතින් අපි මේ සූත්‍රයේ මේ වෙනකොට සෑහෙන දවස් ගණනක් වකවානුවක් මාතෘකා ගත්ත නිසා අපි දැන් ඉන්නේ සූත්‍රයේ වැයෙන ප්‍රමාණයේ මැදක් ගමන් කරලා ඒකේ මුල් ප්‍රදේශයේ තියෙන්නේ පෘ탁ජනෙක් ලෝකේ දිහා බලන හැටි ਸਰුවච්ච සාන්ති කරන විග්‍රහය. දැන් මේ අපි ඉන්න හරියේ තියෙන්නේ සීක පුද්ගලයෙක් ඒ කියන්නේ මාර්ග ඥාන ලැබපු ඒ තාම අසීක தത്വයට අරහත්ත්වයටපත් වෙච්ච නැති පුද්ගලයෙක් ලෝකේ දිහා බලන හැටි. ඊ ගාවට අපිට මේක මේ පරුවෙන් පස්සේ පරිච්ඡේදයෙන් පස්සේ අහන්න ලැබෙන්නේ අශේක පුද්ගලයෙක් නැත්නම් මහරහතන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ ලෝකයේ දිහා බලන හැටි. අවසාන වශයෙන් සර්වජන් වහන්සේ විසින් තමන් වහන්සේම ලෝකයේ දිහා බලන හැටි සර්වඥ විග්‍රහය දක්වනවා. ඒ නිසා මේ විග්‍රහ හතරම සර්වඥ විග්‍රහ. සර්වඥතාවය ලැබුවට පස්සේ පුතඥය කොහොමද? ශේක පුද්ගලයා කොහොමද? එහෙම නැත්නම් අසේක පුද්ගලයා කොහොමද? තමන් වහන්සේ කොහොමද කියලා ඒ ලෝක විග්‍රහය අතින් විස්තර කරන නිසා මේක හැම අංශයක්ම වගේ ආවරණය කරන වටිනා සූත්‍රයක්. ඒ වගේම තමයි ඒ සූත්‍රයේ විපරිණාමය එවන සූත්‍රයේ ඉnde ඉnde ඉnde ඉnde වෙනස් වීම කොච්චරද කියනවනම් මූල ධර්මයකට නැත්නම් අටුවා විග්‍රහයකට යට කරන්න බැරි තරම්. ඊටාමත් වෙනසක් මේකේ විස්තර වෙනවා. ඉතින් සායේ මුලින් අපි වචනයකට අර්ථය දුන්නා නම් ඒ අර්ථය අවසානට යනකොට වෙන අර්ථයක්. මුලින් අපි පු탁ජන කෙනෙකුට අපි සතිය කියන වචනේ අඳුරලා දුන්නා සීක කියන කෙනාගේ සතිය ඒක නෙවෙයි. ඒක වෙනස් අර්ථයක්. ඊට පස්සේ අසීක පුද්ගලට යන සතිය වෙනස් අර්ථයක්. ਸਰවඥාන් වහන්සේලාට වෙනස් අර්ථයක්. ඒ නිසා අපි අල්ලාගෙන තියෙන වචන අර්ථ පවා විපරිණාමයට ලක් වෙනවා. ඉතින් ඒක නිසා පොතේ දැනුමින් විතරක් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. භාවනා කරන කෙනාටත් හරියටම ඒ තැනේදී මේ වචනාර්ථයයි කියලා ගැළපෙන පදගත අර්ථ ලබා ගන්නවා කියන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අවබෝධය ලැබලා භාවනා ලැබුවත් විග්‍රහයන් වෙනස් වෙන්න පුළුවන් වෙලාවෙන් වෙලාවට. ඒකේ විපරිණාමයක් තියෙනවා. ඉතින් ඒ නිසා අද ලෝකේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. භාවනා කරන්නන් අතර පවා ප්‍රශ්න තියෙනවා. එක භාවනා කරන්නේ තව භාවනා කරන්නේගේ විග්‍රහය විග්‍රහ කරනවා. විවේචනය කරනවා. මේක වැරදි කියලා. නමුත් එහෙම කරන්න බෑ මේක මා විවෘත දේශනයක් විවෘත සාකච්ඡාවක් විවෘත sannivedanayak විවෘත දෙබසක් යන. ඒ නිසා මේ බලන කෙනාගේ දෘෂ්ටි කෝණය කොහොමද කියලා තව කෙනෙකුට බලන්න බෑ විශේෂයෙන්ම ගැටිලා නම් කොහොමද බලන්න බෑ. යාළු වෙලා නම් බලන්න පුළුවන්. ඒක නම් අහන්න පුළුවන් තමන් කොහොමද මේ දෘෂ්ටි කෝණයට ආවේ? මම නම් වෙනස් විදිහකට ඉන්නේ. ඒකට අපි ඒක තේරුම් ගන්න අපිට කියලා දෙයි. ඒ නිසා මේක <clears throat> තර්කයට නගන්න අමාරුයි. අතක්කවචරයි කියලා කියනවා. ඉතින් ඒ නිසා දේශනා වලියක් අහගෙන ඉන්නකොට ඒ අහගෙන ඉන්න කෙනත් දේශනා කරන කෙනත් සූත්‍රයත් තුල ඇතිවෙන මේ විපරිණාමය එහෙම නැත්නම් දියුණුව එහෙම නැත්නම් මේ පෙරලිය <clears throat> හරිම විචිත්‍රයි නිසා ඒකට සජීවී ධර්මයක් කියලා කියනවා. ඉතින් අපි ඉන්නේ මේ සීක පුද්ගල පරෝයේ <clears throat> ඒ කියන්නේ යම් ප්‍රමාණයකට සත්‍ය අවබෝධ කරලා තියෙනවා. නමුත් අංග සම්පූර්ණ සත්‍යක් නැහැ. ඉස්සරහන් අනුත්තරං යෝගක්ඛේම පත්තේමානෝ. අනුත්තර වූ යෝග යෝග කර්මික කෙලවර ප්‍රාර්ථනා කරනා වූ පුද්ගලයෙක් ගැනයි මේ කතා කරන්නේ. ඒකෙනත් විඥානං ඡායතනෝ විඥාන ඡායතනේ විඥානං ඡායතනතෝ අභිජානාති. එයා විඥාන ඡායතනය විඥාන ඡායතනේ වශයෙන් අභිජා විශේෂ ඥානකින් දැනගන්නවා අභිඥාවෙන් දැනගන්නවා. ඉස්සල තිබුණේ සංජානාති හඳුනනවා සේක පුතඥ කෙනා අහු වචනෙන් අල්ල ගන්නවා. එහෙම නැත්නම් වචනේ අර්ථයෙන් හරි තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් සංසන්දනාත්මක ඊට කලින් තියෙන ආකාසානංචායතන සහ ඊට පස්සේ තියෙන විඤ්ඤා අකින්චඤ්ඤායතනේ හරහා තර්ක ඥාණයෙන් අල්ල ගන්න හදනවා. නමුත් සීක පුද්ගලයා කියලා කියන්නේ ප්‍රදේශයක් ආංශිකව ඒක තේරුම් ගන්න තියෙනවා. නමුත් සමස්තය වශයෙන් තාම තේරිලා නැහැ. ඒ නිසා ඒක සම්පූර්ණ කුඩු වෙලා නැහැ සම්පූර්ණ දියාරු වෙලා නැහැ කෑලි කෑලි හැපෙන වෙලාවක් තියෙනවා අන්න එහෙම කෙනෙක් ඒ විඥානං ඡායතනේ තේරුම් ගන්න හැටි ආ මම හිතන්නේ අද තියෙන භාවනා ශේෂ්ත්‍රයේ දාර්ශනික ශේෂ්ත්‍රයේ තියෙන ඉහළම විස්තර කරන්න බැරි කොටස. ඒ මොකද මේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා වෙනම නිකායක් හැදුනා පසු කාලයක විඥානයේ විසින් හදන ලද විඤ්ඤාත්යක් තමයි ලෝකේ. ඒ නිසා ලෝකේ කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් විතරයි. එක එකන තම තමන් හදාගත්ත ලෝකවල ජීවත් වෙනවා. ඒ නිසා අපි ඔක්කොම එක විශ්වයක ඉන්නවා නෙවෙයි අපි අපිට වෙන වෙනම විශ්ව තියෙනවා. ඒව සබම් බුබුලු වගේ ඒක ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් අපි උදේ ඉඳලා හැන්දෑව වෙනකොට අපි ලෝකේ මාරු කර ගන්නවා. ප්‍රිය කෙනාගෙන් අප්‍රිය කෙනාට යනකොට ලෝකේ මාරු වෙනවා. මොකද අපේ අදහස් මාරු වෙන නිසා. ඒ නිසා යුනිවර්ස් නෙවෙයි මල්ටිවර්ස් කියලා කියනවා. අපි ඔක්කොම එක ලෝකයක ඉන්නවා කියලා තමයි අපි මේ කසාද බඳින්නේ උඩරට නීතිය, පාතරට නීතිය, විවස්ථා අර දේශපාලනේ මේ දේශපාලනේ කියලා. නමුත් ඔක්කොම නිකන් වාෂ්පීකරණ වෙච්ච දේවල්. ඒව එක එකන එක එකන විසින් ඒ ඒ වෙලාවවලට Tamanට කැමති මාතෘකාවක් ගන්නවා. ඉතින් ඒක නිසා එක එකන ඉන්නේ තම තමන්ගේ හීන ලෝකෙක. අන්න එහෙම ඉන්නකොට විඥාණය තමයි ඒකේ කාරකයක්. එහෙ නැත්තම් කියනවා සරබලධාරි දිව්‍යන් වහන්සේ කියන එක තමන් ඇතුලේ ඉන්න විඥාණයට පටවලා අපි කියනවා හිත ගිය තන ආදර රජමාලිගාව සෑද කියලා හිත ඇත්තම් පත කුඩාද කියලා කියනවා. හිත තමයි මේ තේරම කරන්න කියලා මේ විඥාණයට හේතු කරන්න යෑම තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් ඇත්තෝ පටලැවෙන තරම්. ඒකේ අනිත් පැත්ත තමයි භෞතික දේ. මේ ලෝකේ සුඛභෝගී වස්තු තියෙනවනම් අතමිට කාශිපණ හොඳ හැටි තියෙනවනම් මම හිතගෙන දිව්‍ය ලෝකෙම වන්නම් කියලා තමයි ඒ ඒ භෞතිකවාදීන් කියන්නේ. ඒගොල්ලෝ විඥාණයෙන් ඇති වැඩක් නැහැ. විඥාණය ඕනේ අපිට මේ සපහසුකම් ටික දෙන්න අපි සැපසේ ජීවත් වෙන්නම් කියනවා. විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කරන විඥානකාරයා කියනවා ওই ලෝකේ මොන දේ මැව්වත් ඒක හිතේ මාවගත්ත සබම්බුලක්. ඉතින් ඒක නිසා මේ හිත විඥාණය නිතරම විඤ්ඤාති කරමින් ජීවත් වෙනවා. ඊට නැතුව ඉන්නම බෑ. ඒ විඤ්ඤාතියක් තමයි අපි මේ දකින්න ලෝකේ. ඒ නිසා අපි දකින්නේ අපේ මවිසිම වගන්නද හීන ලෝකයක්. අන්න ඔය අත දෙක මත දෙක අතරේ ගැළපෙනකොට භෞතික දේවල් මත රඳා පවතින එක විද්‍යාලෝකයට ගියා, කොමියුනිස්ට් ධර්මයට ගියා, භෞතික වාදය කියලා කියා. ඊට පස්සේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියන එක සාමාන්‍යයෙන් ඉන්දියාවේ සෑහෙන දියුණුවට දියුණු වෙලා තිබුණා. සර්වඥාන්සේ 15 වෙනි ඉස්සෙල්ලා ඒ උපනිෂද් ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙනවා. හැබැයි ඒක ගොනුවක් තිබුණා. දැන් සර්වඥාන්සේ විසින් <clears throat> ඇති කරලද ව්‍යාකරණේ ගුණ අනුව ඒගොල්ලෝ මේ අද්වෛත වේදාන්තයක මේ ක්‍රිෂ්ණ විඥානය කියන එක හඳුලා දීලා ඒ විඥානයත් නිර්ගුණ తත්වේ සහ සුගුණ తත්වේ කියලා කෙනෙකුට අල්ලගන්න පුළුවන් తත්වේ සුගුණ తත්වේ මොනම විදිහකින් කාටවත් හිතාපතා ගන්න බැරි తත්වයක් තියෙන විඥානය හුඟක් දිනු අවස්ථාවක ඒකට නිර්ගුණ తත්වේ කියලා කියනවා ඒක ආවට පස්සේ මේකයි නිවනයි දෙක අතර පටලවිලක් සිද්ධ වෙනවා හිතුණාට පස්සේ බෞද්ධ විග්‍රහයට වැඩිය අර අද්වෛත වේදාන්ත විග්‍රහය දර්ශනවාදයේ කිට්ටු වෙච්ච නිසා ඒකේ කවුරක්වත් ගියේ නැහැ ඒකත් එක්ක වාද කරන්න. තාමත් ඉන්දියාවේ ඒ අද්වෛත වාදය බොහෝම දාර්ශනික පැත්තක් විදිහට තියෙනවා. ඉතින් ඒකේ බුදුජානක විස්තර කරන මේ විඥාණය නැත්නම් විඥානංච ආයතනේ විඥානේ අනන්ත වූ දේ සීමා කරගන්න බැරි දෙය කියලා යම් කිසි කෙනෙක් ගේ කෙනෙක් හොඳට අවබෝධ කරා නම් මේ කාමසුකල්ලියාකාන යෝගයේ සහ අත්තකිලමතාන යෝගයේ කියන මේ දෙක අතහැරලා ඒ දෙකම ඇති වෙන්නේ විඥාන ලෙස මවන් ලද්දක් කියලා විඥානය අල්ලගන්න ඉඩ තියෙනවා අල්ලගත්තොත් තව දෙකක් වෙනකොට එකක් ඇල්ලීමක් වගේ එකක් තමයි මට කල්පනා වෙන විදිහට අද්වෛතය කියලා කියන දෙකක් නැහැ කියන එකෙන් තියෙනවා. නමුත් බුදුරජාණන්සේ දේශනා කරන්නේ දෙපැත්ත අල්ලන්නත් එපා මැද ගිලෙන්නත් එපයි කියලා. ඒක නිසා අපි ඉන්නේ කොතනද කියලා নিকමට හිතාගන්න අඩු ගානේ සාකච්ඡාවක අඩු ගානේ ධර්ම දේශනාවක මේ විඥානය ගැන කතා කරනකොට අපි මේ මොන වගේ දෙයක් අඩේට තියාගෙනද මොන වගේ දෙයක් පිවට් එකට තියාගෙනද මොන වගේ දෙයක් මධ්‍යස්ථ කරනද කතා කරන්න කියලා කිව්වොත් ඇත්තටම කතා කරන්න බැරි දෙයකට කතා කරන්න හදනවා වගේ අමාරු අභියෝගයකට ආරාධනා කිරීමක් මේකේ තියෙනවා. ඉතින් ඒක අපිට කිට්ටු හරි කරන්න පුළුවන් ඊට ඉස්සර තියෙන එකයි පස්සේ තියෙන එක අතර සාපේක්ෂව තමයි කටයුතු කරන්න වෙන්නේ. අපි ගිය පාර කතා කරේ ආකාසානං ඡායතනේ ආකාශය අනන්තයි කියන කතාව. ඉතින් ඒකයි රූප සංඥා කියන එකයි අතර සමානකමක් තියෙනවා. අපි රූපයකට හිත යොදලා කර්මස්ථානයේ වඩාන වඩාන යනකොට රූපේ සම්පූර්ණයෙන්ම ගෙවෙනකම් ආනපානිය ඇල්ලුවා නම් ආනපානිය සම්පූර්ණයෙන් ගෙවෙනකම් පිම්බි මැකිලිම ඇල්ලුවා නම් පිම්බි මැකිලිම සම්පූර්ණයෙන් ගෙවෙනකම් ඉඳගෙන ඉන්න ඉරියව්ව ඇල්ලුවා නම් ඉරියව්ව නොපෙනෙන තරමට යනකම් ගෙවෙනකම් ගියාම ඒ ඝණයක් තිබුණු තැන රූප ධර්මයක් තිබුණු තැන ආකාශයයි දැන් තියෙන්නේ කය පේන්නේ පිම්බි මැකිලිම පේන්නේ ආනපානිය පේන්නේ එතකොට යාට මේ මිත්‍යක් වෙලා අල්ලපු ආස්වාස ප්‍රසවාසයට වඩා ඒ සියල්ලටම පසුබිම සකස් කරන ආකාශයේ අනන්ත බව තේරෙනවා. ඉස්සෙල්ලා අපි සියල්ලටම වැඩි පිම්බීම හැකිලිම හෝ ආනාපානය කියලා තමයි ලෝකේ අයින් කරගන්නේ. අයින් කරලා ඒකේ මුල සිට මැද දක්වා මැද සිට මුල මැද සිට අග දක්වාම යන්න ගියාම ඒක ලෝකයක් බාටපත් වෙනවා. හුස්මමයි වෙන මොකක්වත් නැහැ. ඒකට හොඳට හිත අරමුණ ඇතුලේයි හෝ අරමුණේ විපරිණාමයේ વિશે හිත පිහිටනවා. පිහිටනට තමයි තේරෙන පටන් ගන්නවා මේක ඇතුලේ ලෝකයක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ ලෝකය ඉගෙන ගැනීම සම්පූර්ණ වෙන්නේ හුස්ම ගෙවෙනවා දකින්නකොට තමයි. එතකොට හුස්ම ගෙවෙනවා දකින්නකොට එයා දකින්නේ රූපය වෙනුවට අරූපේ. එහෙම නැත්නම් ආකාශය. හිස්. මෙන්න මේ ආකාශය දැකීම රූප කතාවේ කෙලවර. එහෙම නැත්නම් රූප කතාව කෙලවර කෙරුවට පස්සේ අපි පත් වෙන தත්ත්වය හිස්තනක් ආකාශේ. ඒක සම්පූර්ණ අනන්තයි. ඒක කවුරු ගියත් සමානයි. ඒක නිසා ඒකේ විශාල ගැඹුරක් තියෙනවා. ඒකේ විශාල ආධ්‍යාත්මයක් තියෙනවා. මොන රූපේ හරහා ගියත් අවසාන ඉවර වෙන්නේ ආකාශය නිසා රූපවල කෙලවරක් තියෙනවා. පරිච්ඡින්නයි. ආකාශේ පරිච්ඡින්න නැහැ. අජටයි. ගැට ගහන්න බෑ. මෙන්න මේක තේරුම් ගත්ත කෙනාට තේරෙනවා මේ භෞතික දියුණුව කියලා කියන්නේ ආකාසානං ඡායතනෙන් නොදැන ඒකට වෛර කරමින් රූප ගැන කරන නිර්මාණයක් නිෂ්පාදනයක් ප්‍රගමනයක්. නමුත් මේ ආකාශයේ තේරුම් ගත්ත කෙනා දෙනවා මේ ඔක්කොම වැල්ලේ තනන ලද වැලි මාලිගා වගේ මේ රූප ලෝකේ කොයි වෙලාවක ගසාගෙන යයිද දන්නේ අවුවට වැත්තට උහුලකට ගසාගෙන යනවා. නමුත් වැල්ල නැති වෙන්නේ නැහැ. වැල්ල තියෙනවා. අනිත් වගේ අවකාශය තියෙනවා කියලා දැනගත්තාම අවකාශය අනන්ත භාවය තේරුම් ගන්න පුළුවන්. ඒක අපිට දැනගන්න පුළුවන්. මේ පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධේ රූපය පිළිබඳව ಪರಿචය, රූපය පිළිබඳව කෙලවරක් අන්තයක් අවසානයක් අනන්ත කර ගැනීම ආකාසානං ඡායය. නමුත් ඒක විඳීමක් තියෙනවා සංඥාකරණයක් තියෙනවා ඒකේ සංස්කරණයක් තියෙනවා වේදනා සංඥා සංඛාර මෙවැනි දෙයක් මතුවීම නරකයක් අසුබයක් විදියට විඳින්න පුළුවන් කාලකන්නිකම අතපසු වීමක් කියන්නේ එහෙම නැත්නම් මේක ධර්ම ඥානයේ භාවනා ඉහෙලම කෙලවර කියලා සැප වශයෙන් විඳින්න පුළුවන් මේ අවකාශය දකින්නකොට ගෝදෙනෙක් අපනෝල් දාන දෙයයන්ට ගිහිලා කියනවා බය වෙනවා සහලවනවා බඩේ ලියනවා වෙහුලනවා ඒ ඔක්කොම වෙනකොට ඒක අසුබයක් විදියට දකින්න. තව කෙනෙක් හිතනවා අනේ රූප තියෙනකන් රූපණ ගතියක් තියෙනවා, කුප්පණ ගතියක් තියෙනවා. දැන් රූප නැහැ. ඒ නිසා මම ඝර්ෂණයකින්තර විවේක ස්ථානක ඉන්නවා කියලා හොඳ පැත්තක් දකින්න. ඒ නිසා මේ රූපේ කෙලවර වීම පවා නැත්නම් රූපේ අනන්තේ පවා වේදනාව වශයෙන් තාම දෙබිඩි වෙන්න ඉඩ තියෙනවා. සමහරකට කැමැති සමහරට අකමැති. සමහරට මංගලයි සමහරට ආමංගලයි. සංඥා වශයෙන් ගන්නකොට සංඥාවක් ඇතිතන මතකයක් තියෙනවා අපි සම්පූර්ණ අධ්‍යාපනය හරහා මතක රාශියක් කොට කරගත්ත අපි මේ ආකාශයට අනුව සංඥා ගෙවලා දානවා. එතකොට ඒක ඩිමෙන්ෂියා එහෙම නැත්නම් වෙන රෝගයක් කියලා හිතලා කෙටි කාලින මතකයේ අමතක වීමක් කියලා ඒකටත් බේත් බොන කට්ටිය ඉන්නවා. ඒකටත් සයිකියාට්‍රිස්ලා හම්බෙලා කියනවා මට මේ ඉඳපු ගමන් මතක නැතුව යනවා. ඔළුව තෝන්තු වෙලා යනවා. මේකට බේත් තියනවාද කියලා අහනවා. ඉතින් ආයෙසරයක් ආයෙ සංඥාව ටිකක් දුන්නාට පස්සේ යාට හරියනවා. ආයෙ ගෙදර ගෑණි මතක් වෙනවා. පරණ කාලේ වුව මතක් වෙනවා. ආයෙත් පණිනවා. යම් වෙලාවක මේ සංඥා සංඥාව කියලා කියන්නේ දුක්ඛ ස්කන්ධයක් කියලා තේරුම් ගත්ත කෙනෙක් නම් ඒ රූපේ ගෙවන් වුණාට පස්සේ මේ වෙලා තියෙන රූපේ පිළිබඳ සංඥාවේ ගෙවන් වීමක් මිස ඒකේ ආකාර ලිංග නිමිති ගෙවන් වීමක් මිස රූපේ ගෙවන් වීමක් නෙවෙයි කියලා ඒතකොට තියෙන අපි ජීවත් වෙන ලෝකේ සංඥාවල් විසින් හදාගත්ත සබම්බූකල බබුලක ජීවත් වෙන්නේ මේ සංඥාව නැතිකම චපලකම නැතිවීමක් කියලා හිතන්න. සංඥාව නැතිකම චාටුකම නැතිවීම. සංඥාව නැතිවීම වංචනික ධර්ම නැතිවීම. ඊපර කොච්චර අමාරුද ඒ ෂට මායාවී වංචනික ධර්ම නැතුව ජීවත් වෙන්න ඒහා සමානයි සංඥා නැතුව ජීවත් වෙන සමහරෙකුට ඒක ලොකු සතුටකටමත් වෙනවා ඒක නිසා අයත්ෝ මත්පැන් බොනවා. බීලා ඒ ඒ දේ අමතක කරලා දානවා. නැත්නම් චිත්‍රපටියක් බලනවා. නැත්නම් සුරුට්ටුවක් බොනවා. නැත්නම් ගෙත්තම් කරනවා. මොනවා හරි කරලා අර පුරුදු සංඥාවෙන් අයින් කරගෙන ඉනවා අපි ඒකට විනෝදාංශ කියලා කියනවා. ඒ හැම දෙයක්ම මදේට ප්‍රමාදයට ලක් වෙනවා. ඉතින් ඒ නිසා සංඥාව නැතිවීමේ අභියෝගයට මුහුණ දෙනවයි කියන එක ජීවත් වෙද්දී මරණය වගේම තමයි. ඒ නිසා අපි හරිය අකමැති අපේ මදක මතකපොදිය අමතක වෙනවා දකින්න. ඉතින් අපි ඒකට নানা ආකාර සාන්ති කර්ම කරනවා. ඇපනූල් දානවා. පිරිත් නූලුත් දානවා. ඒ නැති වෙච්ච එක අප ගෙනත් දෙන්නේ. ඔය කවදා හිතාගත්තොත් මේ සංඥාවෙන් තමයි මේ කට කතා පැතිරීම සංඥාවෙන් තමයි මේ සියලුම පටලැවිලි ලෝකේ ඇති වෙන නිසා සංඥා නැතුවත් ඉන්න පුළුවන්. ඒක ලොකු ලාභයක් කියලා. එතකොට සුබේට ගන්න. එතකොට බුදුන් කෙරේ ශ්‍රද්ධාව වැඩි වෙනවා, ධර්ම කෙරේ ශ්‍රද්ධාව වැඩි වෙනවා, සංඝයා කෙරේ ශ්‍රද්ධාව වැඩි වෙනවා, සීල කෙරේ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඉතින් සා සංඥාව රූපයෙන් අමතක වීම, රූපයෙන් ගෙවන් කිරීම සංඥාවත් දිබිඩි කරනවා. සමහරවිට ඒකට බයකට සලකනවා, සමහරට අරසාවට සලකනවා. සංස්කාර කියලාගෙන මේකට මොනවද කරන්න ඕනේ කියලා හිතන උඟ දෙනකොට. අර නැති වෙච්ච රූපය ආයෙ මතු කරගන්න ඕනේ. එහෙම නැත්නම් හිතන මේ නැති වෙච්ච රූපේ දිගට පවත්වන්න ඕනේ. මෙන්න මේ විදිහට මේ මමය මේකට මොනවාරි කරන්න තියෙනකම සංස්කරණය කරන්න ඕනකම සකස් කරන්න ඕනකම හරියට ඇවිස්සෙනවා සංඥා නැති වෙච්ච ගමන්. සංඥා නැති ගමන්ට වසන්න බෑ මොන හරි කරන්න. සමහර කමටහන් සුද්ධ කරන්න සද්ද සුද්ධ කරන්න ලියනම රෑ 12ට. මට මොනවත් මතක නැහැ. මොකක්වත් නැතුණා දැන් මම මොකද කරන්නේ? ඊගාට මම මොකද කරන්න ඕනේ? ඒ මොකද ලැබිච්ච தත්තේ කොහොමඩක්වත් චිත්තක්ෂණයක්වත් බුද්ධ විඳින්න කැමති නැහැ. ඒක වහාම සංස්කරණයක් ඉල්ලනවා. වෙනස් කිරීමක් ඉල්ලනවා. අලුත් අර්ථකථනයක් ඉල්ලනවා. මේ සංස්කාර වැඩ කරන සමහරුන්ට ඒක දැක ගන්න පුළුවන් වෙනකොට සතුටක් ඇති වෙනවා. විවේකයක් හම්බුනත් අපි විවේකයක් ප්‍රශ්නයක් කරගන්නවා. ඒක තමයි සංස්කාර කියලා කියන්නේ. ඒක නිසා මෙන්න සංස්කාර වල ක්‍රියාකාරකම, චේතනාවල ක්‍රියාකාරකම කියලා සමහරු හත ලස්සනට. ඒ වගේ රූප නැති ලෝකෙක සංස්කාර නැති නැටි බලන්න මොන තරම් මානසික සෞඛ්‍යයක් තියෙන්න ඕනද? මොනතරම් දැනුමක් තියෙන්න ඕනද කියලා තේරෙනවා මේ ආකාසානං ඡායතනෙ කියන රූප ධර්මයන්ගේ ගෙවී යාම වෙනකොට වේදනා සංඥා සංස්කාර පැත්තෙන් පිස්සු තුනක් ඔළුවේ විකාර තුනක් ඇති වෙනවා දෙබිඩි දෙගිඩියා තුනක් මෙන්න මේ දෙගිඩියා වර්ධනය කරන එක තමයි විඥානය කරන්නේ මොනවා හරි දෙකට බෙදලා ප්‍රශ්නයක් ඇති කරනවා ඒ නිසා ආකාශය නැති කෙරුවට ප්‍රශ්නවල වැඩිවීමක් වෙන්න පුළුවන් විඥානය පිළිගන්න කෙනාට. ඒ නිසා විඥාන ඡායතනෙ කියලා මෙතන අදහස් කරන බව පේන්න තියෙන්නේ මේ රූපේ නැති කරාට වේදනා සංඥා සංස්කාර පිළිබඳ නාම ධර්මයන්ගේ කොකිත වෙන ගතිය, නාම ධර්මයන්ගේ අවිශ්වෙන ගතිය විඥානයේ විසින් කරන ලද කඩප්පුලිකමක්. දෙන්නෙක් එකට ගැටලා රට ඇතුලේ බලවත් જાතියක් කියලා රට අල්ලනවා. ඒක තමයි අද තියෙන දේශපාලනය. ඇතුළෙම බලවත් જાතිය කරන්න මොකද ඇතුළේ ඉන්න සුළුතරේට ආයුධ ටික දෙනවා. සුළුතරේට ප්‍රවෘත්ති පත්‍ර වලින් සාධාරණේ පැත්ත පේනවා. සල්ලි දෙනවා. ඒක නක් ගහපියව කියලා. කයින් අපි දන්නෙත් නෑ අපි කරපු එකක් නෙමෙයි ඇතුළේ ප්‍රශ්නයක් කියලා ඒක පුළුවන් තරම් අවශ්‍යනවා. අවශ්‍යලි වල බලවතාට දුර්වලතාව එක ගහනකොට දෙන්නම ගිහිල්ලා අල්ලගන්න. ඒක තමයි අද තියෙන දේශපාලන. ඒකට කියනවා ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියලා. දෙකට බෙදලා ආණ්ඩු කරන එකේ සුද්ධ තමයි අපිට කෙරුවේ ওই දැන්න තියෙන මුස්ලිම් ප්‍රශ්න ඊටත් වැඩි විශේෂ දෙමළ ප්‍රශ්න සැලසුම් කරන ලද්දයක්. පිටරින් කවුරු ගෙනත් දාලා ඒගොල්ලන්ට පුළුවන් තරම් කියන අසාධාර්ණයක් සිද්ධ වෙනවා. මහජාතිය බොහොම කඩප්පුලි, මහජාතිය බලවත්. අරිමුසු කිසිම සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැහැ කියලා ලොකුවට සුළු ජාතියින්ට සපෝට් කරනවා. සුළු ජාතින්ට ආයුධ දෙනවා. සුළු ජාතින්ට දේශපාලන බලය දෙනවා. දෙන්න හදනවා. ප්‍රවෘත්ති හරහා. ඔන්න ඔය සෙල්ලම්ම තමයි විඥානය කරන්නේ. විඥානේ හැම වෙලාවෙම ඒ සුළුතරය අල්ලගෙන මේ ගෙවෙමින් පවතින රූප, ගෙවෙමින් පවතින වේදනා, සංඥා, සංස්කාර වලට ආයෙ පණ දීලා, ඒකට ආයුධ දීලා, නායකත්වය දෙන්න හදලා, ජනමාධ්‍ය වලින් පුම්බලා ගැටුමක් ඇති කරන එක තමයි විඥානය කියන්නේ. කියන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක තමයි විඥානය කියන්නේ. ඒ නිසා විඥානං ඡායතනයට යනකොට ඒකේනාර රූපයාගේ තියෙන අවිශ්ලි ගති අඩු වෙනවා ඒ බව දැනගෙන ගිහිල්ලා මේ වෙලාවේ වේදනා කිපෙන්න ඉඩ තියෙනවා. සංඥා කිපෙන්න ඉඩ තියෙනවා. සංස්කාර කිපෙන්න ඉඩ තියෙනවා. නැත්නම් රූපයාගේ ස්වභාවය පේන්න ඉඩ තියෙනවා. සමාවෙන්න වේදනාවල සංඥාවල සංස්කාරවල හුඳුට අවබෝධයෙන් ඉන්නවා. ඉතින් මේක පිළිබඳව අටුවාචාන් වහන්සේ මෙන්න මෙහෙම පොඩි ඉඟියක් දෙනවා. ඒක වාසිදායකයි යෝගාවචරයට වේදනා සංඥා සංස්කාර කියන මේ තුනෙන් එකයි එකිනෙකට කරදර කරන්නේ. වේදනා කරදර කරන එකට සංඥා සංස්කාර කරදර කරන්නේ. සංඥා කරදර කරන එකට වේදනා සංස්කාර කරදර කරන්නේ. සංස්කාර කරදර එකට සංඥා වේදනා කරදර කරන්නේ. ඒ නිසා අපි පුද්ගල චරිත තුනක් මෙතෙන්දී දැනගන්න පුළුවන් මූලික අරමුණ ගෙවෙනකම භාවනා කරාට පස්සේ සමහරු වින්දනයන් ඇති ලොකු කිපිලකටපත් වෙනවා. සමහරට පෙර යටගේ රාග ආශාවල් එන්න පටන් ගන්නවා. යට ගිය ළමා කාලේ ආසාවල් එන්න පටන් අර ගන්නවා. වින්දනය. ඒකේ ඉන්නේ බොහෝමත්ම මේ වේදනාව වශයෙන් නෙවෙයි මේ දෝමනස්ස වශයෙන් දුක්ඛ වශයෙන් නෙවෙයි දෝමනස්ස වශයෙන් සුඛ වශයෙන් නෙවෙයි ඉන්නේ සෝමනස්ස වශයෙන් මනසෙන්මයි හටගන්නේ එදව පුදුමාකාර ආශිර්ය ගැනීමකට යනවා ඒක පුදුමාකාර මුස්පෙන්තුකට යනවා හැබැයි බාහිර පරිසරයේ තියෙන එක නෙවෙයි හිතින්ම හදාගන්න දෙයක් ඒකේ නායේ විදීම් ශේෂ්ත්‍රයේ හරියට නොදන්න සාමාන්‍ය මානසිකත්වයේ ඉක්මවපු තැන් වලට ගිහිල්ලා කතා කරනවා. එයාට තේරෙන්න පටන් ගන්නවා රූපයෙන් කරදරයක් නෑ. මගේ වේදනාව ටික දැන් ඇවිස්සලා පිස්සු බලි රෝගේ ඇද්දලා ගත්තා වගේ. වේදනාව වලින්ම දඟලන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා එතනදී විශේෂයෙන්ම උපක්ලේශ වර්ගයක් පහළ වෙන්න පටන් අර ගන්නවා. ඒ උපක්ලේශ සංඥා පටලවා ගත්ත එක්කනට හිතා ගන්නවත් බෑ. සංඥා පටලවා ගත්ත එක්කන නාමකරණේ හරහා තමයි පටලවිලා ඇති කරගන්නේ. හඳුනා ගැනීම හරහා sannivedanaye සම්පූර්ණ අවුලක් තියෙනේ මේ සංඥා පටලවා ගත්ත එක්කන. කියන්න ඕන දෙ නෙමෙයි කියන්නේ වසංගනෝ හරියට. එයාට මේ කියන්න ඕනේ කියා ගන්න බෑ. මරත හෙලි කරන කිසිසේත්ම සමාජයට ගැලපෙන්නේ නැති දෙයක්. ඕන නැති දෙයක් කියනවා. එයා දන්නේ මේක කියනට වැඩිය හොඳ නොකිය ඉන්නවා කියලා. සංස්කාර. එයාට තේරෙන්නේ වේදනාවේ පටලවාගත්ත එක්කනට සිද්ධ වෙන අවුල. එයා ඉන්නේ සංඥාවක. sannivedanaya මාර්ගයෙන් තමයි පිස්සෙක් බව, පිහාට්ටෙක් බව ලෝකෙට පෙන්නනවා. කරබනේ ඉන්න ඉන්න බැරි කම නිසා ඉති අපව්. මේ මනුෂයාගේ පාලනයක් නැහැ. එයාට වෙලා තියෙන අර රූපයාගේ ගෙවන් වීම දරා ගන්න බැරිකම තියෙනවා. ඒක තමයි අමාරුම කැලේ සංඥාව පටලවාගත්තට පස්සේ ඊට පස්සේ සංස්කරණය කිරීම පුංචි පුංචි න්‍යාය පත්‍ර කරන්න පටන් අරගන්න. හැඩගස්සන්න හදනවා. අනුන්ට තමන් අනු මොඩියෝ කියලා හිතාගෙන තව ඉතාලම දක්ෂයෙක් කියලා හිතාන මේක මෙහෙවීම කරන්න පටන් ගන්නවා. ඒ මෙහෙවීම කරන පටන් ගන්න දේශපාලනේ තමයි යන්නේ. මේ තමන්ට තියෙන හැම දෙයකින්ම ආවල් දේ ලබා ගන්න කියලා එකක් නැහැ. නමුත් එයාට දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමේ සංස්කරණය කිරීමේ අනුන්ගේ සිල්පද සලකා බැලීමේ අනුන්ගේ අඩුපාඩුකම් සලකා බැලීමේ තමන්ගේ අඩුපාඩුකම් පුදුමාකාර විචනාත්මක තත්යකට යනවා. ඉතින් ඒ වේදනා සංඥා සහ සංස්කාර තුන් දෙනෙක්ගේ තුන් ආකාරයකට මේ පිස්සු ඇටෙන හැටි ඔය මේ සූරංගම සූත්‍රයේ කාරණා 10 10 පෙන්වනවා. කාරණා 30ක් පෙන්වනවා. වේදනාර්යෙන් පිස්සු වට ගත්තට පස්සේ ඒක වෙන්නේ පොඩි අයට නෙවෙයි. ඒක වෙන්නේ හොඳට භාවනා කරලා රූපය පිළිබඳව සෑහෙන ගිවන් කිරීමක් වුණාට පස්සේ එයාට ඒක අතපා අත දා ගන්න බැරුව යනවා. තේරුම් ගන්න බැරුව යනවා. ඒක හැන්ඩල් කර ගන්න බැරුව යනවා. වේදනා පැත්තෙන් අවුල් කර ගන්න. නැත්නම් සංඥා පැත්තෙන් අවුල් කර ගන්න. නැත්නම් සංස්කාර පැත්තෙන් අවුල් කරනවා. මෙන්න මේ චරිත තුන තාම බටහිර මානසික විද්‍යාව අඳුරගට නැහැ. මේ තුනම එකට දාලා කටයුතු කරන නිසා මේ තුන් දෙනා සිලබස් තුනක් ලියන්න පුළුවන්. මේ වේදනා පටලවා ගන්න කට්ටිය මෙන්න මේ මේ රෝග ලක්ෂණ පෙන්නනවා. සංඥා පටලවා ගන්න කට්ටිය මේ මේ රෝග ලක්ෂණ පෙන්නනවා. සංස්කාර පටලවා ගන්න මේ ඔක්කොම විඥානයේ විසින් කරලද මේ රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යන්න ඕන නිසා අය වෙන්න ඕන නිසා පාලනයක් ගෙනියන්න ඕන නිසා විඥානයේ විසින් හිතට දාන තියෙනවා. ඒක නා කවදාකවත් හිතන්නේ නැහැ. යාට හිතන්නේ මේක දෙයියෝ ගෙනල්ලා ඔලුවට දැම්මා. එහෙම නැත්නම් Tamange ගියාත්ම ගෙනාවු කාරණාවක් කියලා එයා දන්නේ නැතුව විඥාණයට උදව් කරනවා. මේ විඥානේ නටවන නැටවිල්ලක් කියලා තේරුම් ගන්න නම් ඒක රහත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ਸਰවඥ වෙන්න ඕනේ. ਸਰවඥාන්සේ විග්‍රහ කරනවා. සීක පුද්ගලයාට පවා මේ විඤ්ඤායතනේ විඤ්ඤාණ විඤ්ඤාණං ඡායතනේ විඤ්ඤාණං ඡායතනතෝ අභිජානාති මෙන්න මෙහෙම රූපය ගෙවම් කරලා දක්ෂ වෙච්ච යෝගාවචරයට මෙන්න මෙහෙම පටලවිල්ලක් එනවා රූප වේදනා සංඥා සංඛාර කියන මේ තුනේ මේ පටලවිල්ල කාරකය වශයෙන් කරන විඥානේ එයා හැම වෙලාවෙම උඩින් ඉන්නේ. එයා කරන බව දන්නෙත් නැහැ මොකද හේතුව එක තමන්ම කරගන්න දෙයක්. ඉතින් මේක අබුද්ධෝත්පාද කාලෙක කොහොම හිටියද කියලා නිකමට හිතාගන්න මෙච්චර ලස්සනට සරුවචාන්සිය පෙන්ලා තියෙද්දි භාවනා කරන ලෝකයේ කොච්චරක් පටලැවිලි තියෙනවා. ඒ වගේම මේකෙන් තවත් කතන්දරේ රසවත් කරන්න පුළුවන්. මේ විඥානං ඡායතනෙ විසින් වේදනාව පටලවපු කට්ටිය වේදනාව පටලවපු ගුරුවරයාට කැමැත්තක් ඇති කරගන්නවා. වේදනාව පටලවන ගුරුවරයාට අපේ ගුරුවරයා හොඳටම දන්නේ මාත මාව තියෙන ඇසල් ගුරුවරයා කියලා වේදනාව පටලවිච්ච කට්ටිය වේදනාව ගැන කතා කරන ගුරුවරයාට මනාප වෙනවා. ඒ කියන්නේ එකම තටු තියෙන කුරුල්ල එකට එකතු වෙනවා වගේ. අන්දෙක් පස්සේ අන්දෙක් යනවා වගේ. පිස්සු වත්තේ පිස්සු යනවා වගේ. සංස්කාර සංඥා පටලව ගත්ත කට්ටිය හයියෙන් කතා කරනවා ඒක. අනිත් වැඩක් නෑ වැදගත් වෙන්නේ සංඥාමයි කියලා යාගේ මුළු බණම ඒකටම. ඒකට ඒ පිස්සුව තියෙන කට්ටිය එකට ඇදෙනවා. ඊටසේ සංස්කරණය කරන්න ශික්ෂාවයි හැදියාවයි හදන දේවලුයි ගැන කතා කරන වෙනම කට්ටියක් ඒ කට්ටියට ඒ වගේ මානසික දුර්ලභකම තියෙන ගෝලෙ එකතු වෙනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒගොල්ලගේ ලෝකයක් හදාගන්නවා. අපේ ගුරුනාථ කෙනෙක් අපිට හොඳටම තේරෙනවා අනික ගුරුනාථ කෙනෙක් අපිට ගැළපෙන්නේ ඒකට යන කට්ටියට මොකද්ද පටලවිල්ලක් තියෙනවයි කියලා ඒ තමන්ගේ තියෙන මනාපකම් අනුව ඒ ලෝක හදාගන්න. ඉතින් ඒ ලෝක හදාගත්තට පස්සේ අර මධ්‍යස්ත වශයෙන් බලන්න තියෙන හැකියාව නැති වෙනවා. මොකද ඉන්නෙම අර කළු වර්ණ ගන්නකොලද වර්ණ ගන්නවලද කණ්ණාඩියකින් බලන්නේ කාගේ. ඉතින් ඒ නිසා ලෝකේ දිහා බලහින්නකොට භාවනා ලෝකේ තරම් අනික් ලෝකෙ පිස්සු නැහැ. අනික් ලෝකෙ පිස්සු බේරනවා මිනිස්සු. මේක බේරන්න බෑ. මොකද යා වැටලා තියෙන වලේම තමයි ඒ කට්ටිය මේ යා යොමු කරවන්නේ කැමති තමන් කැමතිත් ඒ වගේ යොමු කරවන්න අතරට. නිසා බටහිර ලෝකේ භාවනාව, ආශ්‍යාකර ලෝකේ භාවනාව, අත්තකිලමතාන් යෝගයට බර භාවනාව, කාමසුකල්ලිකාන් යෝගයට බර භාවනාව, වේදනාව විශ්සර කරගත්ත භාවනාව, සංඥා විශ්සර කරගත්ත භාවනාව, සංස්කාරය විශ්සර කරගත්ත භාවනාව වගේ හරිය ලස්සනයි. ඒ භාවනා පොතක් කියවනකොට මේ පොත Tamanට දෙන්නේ ඒ භාවනා ක්‍රමයේ කැමැති කෙනා. ඒකේ ගුරුන්නාංශේ ලියලා තියෙන ගුරුන්නාංශේ ජීවන යන්නේ මේකටයි කියලා පොත කියනකොට තේරෙනවා. ඒකේ ඒ දෙකොල්ලට හරිම රසයක් ඇති. ඒ මධ්‍යස්ථ බලනකොට වෙනවා මේ එක පැත්තක් ඔළුව ජපන් බඩජරුමන් කේත ගියපලේ වගේ ඒකමයි කතා කරන්නේ. මේ පොඩි කෙනෙකුට වෙන වැඩක් නෙවෙයි. මේ වෙනකොට හොඳටම රූපය පිළිබඳව සෑහෙන අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ නිසා සාමාන්‍ය කෙනෙකුට මෙහෙම කෙනෙකුට චෝදනාවක් කරන්නත් බෑ. කරන්නත් අමාරුයි. කරන්නෙත් නැහැ. ඔය සෑහෙන මට්ටමකට ගිය කෙනෙක්. ඒ තාම පටලවිල්ල තියෙනවා. ඒ නිසා විඥාන ඡායතනෙ කියනකොට තේරෙනවා රූපේ ගෙවම් කරත් යටින උලෙන් විඥානේ වැඩ. එයා නිතරම රූපේ ගෙවම් කරාට තාම තමන් දක්ෂ නොවිච්ච නාම ධර්ම තුනක් හරහා වේදනා හෙඩොනික් ෆීලිං ඊට පස්සේ සංස්කාර සංඥා communication විඤ්ඤා සංස්කාර සීල එහෙම නැත්නම් සදාචාර. ඔය තුනට අහු වෙලා ඉන්න හැටි දිහා බලනකොට භාවනා කරන බුද්ධඝංකාරයා ඔළුව ක්‍රේල් වෙලා ඉන්නේ. එයා බුද්ධඝම් බිමල තියලත් නැහැ භාවනා බිම තියලත් නැහැ. එයා දිතරෝම කෑ ගහනවා කට්ටියට ඔය වැඩේ හරියන්නේ මේක කරන්න ඕනේ කියලා. වේදනාව ගැන කතා කරන එක නකින ඔය අපේ ගුරුනාච බලන්නකෝ කතා කරනදී හරියටම අපිට ගැලපෙනවා කියලා. එයා කතා කරන වේදනාව ගැන විතරයි. ඒතර සංඥාව ගැන කතා කරන එක නම් කියනවා ඌව වැඩක් නැහැ. මේ ලෝකේ ඔක්කොම තියෙන සංඥාවක් මත ඕගොල්ලෝ දන්නෙත් නැහැ ඒක. උන අපි විතරයි ඒක කරන්නේ කියලා. එසේ සදාචාරය ගැන කතා කරන සංස්කාර ගැන කතා කරන එහෙම නැත්නම් ශික්ෂා ගැන කතා කරන කියන ඌව එක්කෙනෙකුට සිල් නැප්පා. ඔය ඔය කට්ටිය නිකන් පොත බලන්න කියන්නේ අපි එහෙම නෑ අපි නිතරම සීලය ගැන කතා කරන්නේ. සදාචාරය ගැන කතා කරන්නේ. ආචාර ධර්ම නෑ. සංස්කෘතියක් නෑ. මේ මේ තුන මේ විඥානං ඡායතනයේදී හදා හදාරාගත යුතු ඉදිරිපත් කරගත යුතු මේ කාරණා තුන ඔක්කොටම කියලා දෙන්න පුළුවන් වෙයිද අදාළ වෙයිද කියන ප්‍රශ්නය. නිසා සර්වඥයන්සල පෘථජ්ජනය ගැන කතා කරලා පෘථජ්ජනයටත් මේ විඥාන ඡායතනෙ වැඩ කරනවා. එයාට තාම රූපේ ගෙවිලත් නැහැ. ඒ තියේදී නාමය තුන් පැත්තකට අදිනවා. වේදනා පැත්තට අදිනවා සංඥා පැත්තට අදිනවා සංස්කාර පැත්තට අදිනවා. ඉතින් මේක අභිධර්මයේ පැත්තෙන් විශාල විස්තරයක් දෙනවා. නමුත් ඒක ඉගෙන ඒක ඒ විස්තරය භාවනා කරන්න ඕනේ නැහැ. හැබැයි හරිම විචක්ෂණයි. පුදුමාකාර විචක්ෂණ දෙනවා. ඒ නිසා ඒ ඇත්තෝ ඒකෙන්ම භාවනා කරන හැටත් උඩින් යන්න හදනවා. ඒක අපේ බුදුමේ පඬිස්සවාංශ කියන්නේ ඔය ගොවිතැන්පත් කරන්න ඉස්සර රජ කාලේ හැම පවුලටම දෙන්නේ ඒක දෙන්නේ ගොවිගම අයට විතරයි. ගොවිතැන්පත් කරන්න බැරි අය ගොයන් කැපුවට පස්සේ කරල් අහුලනවා කියලා එකක් කරනවා. කරල් අහුනයි කියලා කියන්නේ ගොවියා අන්තිමට වැටෙන කරල් අහුලන්නේ නැහැ. එයා උප්පිඩ විසින් ගිනියලා පාගලා ගන්නවා. අර කපනකොට කැපෙන කරල් බාග කෑලි හැලෙනවා. මේ කුකුලෝ කනවා ඇටේ වැටුනහම කරල් අහුලන්න එනවා කට කටවට පෙට්ටියක් අරගෙන ඒ අඩුකුලේ જાතියක්. ඇවිල්ලා ඒගොල්ලෝ කරල් අහුලගෙන යනවා. ඉතින් ඒගොල්ලෝ එන්නේ ගෝයන් කැපුවට පස්සේ. කාටවත් තහනම් ඒගොල්ලෝ වලක් කරනවා. මොකද ඒගොල්ලෝ ගොවිතැන් කරන තහනම් කරල් අහුලන්න පුළුවන්. ඒ නිසා මේ බුදුජානන්සේ දේශනා කරපු අස්සන්න නෙලාගත්ත පස්සේ කරල් අහුලන කට්ටිය තමයි ඔන්න වගේ තැන්වල පටලැවිලා මේ දර්ශනයයි මේ අභිධර්මයයි විග්‍රහයයි අරගෙන භාවනා කරන අයට උඩින් යනවා. ඒ නිසා භාවනා කරන අය හිතෙනවා ඇත්ත බැලෙන්න මේ මිනිස්සු අපි දන්නේ වේදනාව විතරයි අදාළ වේදනාව මේ මිනිස්සු වේදනාවක් දන්නා සංඥාවක් දන්නා සංස්කාරයක් දන්නා ඔක්කොම දන්නා බැලින්නම සුප්‍රබුද්ධයි මම බුද්ධ නම් ඌ සුප්‍රබුද්ධයි දෙන දේශනා ගල් පිළිමයක් කරනොත් ඔළුව හොල්ලන පිළිම දේශනා දෙන්නේ. එච්චරම විග්‍රහ කරලා තියෙනවා. ඒක ලියවල බැන්නට පස්සේ මාපියෝගේ කට්ටිය සමාජලට විවේචනය කරන නිසා අපිත් එක්ක එච්චර කැමති නැහැ. ඒගොල්ලෝ කියන ඔච්චර විග්‍රහයක් කරන්න පුළුවන් ද බුදු වෙන්නේ නැතුව පිස්සන්ඩ ඔයිට වැඩි විග්‍රහ කරතයි. බටහිර ලෝකේ තියෙන විග්‍රහ පොතක් අරගෙන බැලුවොත් ඒ පිස්ස විග්‍රහ කරන හැටි බලපුවාම අරක පොතේ ළඟ තියාන තමයි පොත ලියන්නේ. කංජා සුරුට්ටුව ගහගත්ත ගමන් තමයි ඉන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් බටහිර ලෝකේ හැම චින්තකයම මත් වෙලා ලියන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් ඩෝප් එකේ. ලියන ලියමන් බැලුවොත් ඉදිරිපත් කිරීම බැලුවොත් අන්තර්ගතයේ බැලුවොත් බුදු වෙලත් බෑයි වැඩේ කරන්න. බුදු වෙලා බොන්න බෑනේ. බුදු වෙලා සූස්තියනේ. බුදුනි තා පිවිසුණු මනසෙන් කතා කරන්නේ. නමුත් මේ රූපේ ගෙවුනට පස්සේ වේදනා සංඥා සංඛාර කියන තුන් පැත්තකින් මිනිස්සයා වැටෙන්න ඉඩ තියෙනවා. මොකද විඥානය බලන්න හදනවා. අර රූපේ කියන තනකොළ ගහ ගැලෙව්වට පස්සේ විවිධාකාර තනකොළ එන්න පටන් ගන්නවා. ඒ සුතමේ ඥානෙ නැති කෙනා, ඒ වගේම අනුන්ට අහුම්කන් දීලා මම ඉන්නේ පටලවිලා වෙන්නේ නැති කියන එක දන්නේ නැත්නම්, ලෙඩක් තියෙන බව දන්නේ නැත්නම් සනීප කරන්න බෑ. දිගටම ඒකමයි යන්නේ. නිසා විඥානය කරන්නේ මේ නැති වෙච්ච රූපය ඒකෙන් ඇතිවෙච්ච සාන්තිය ලබා ගන්න දෙන්නේ නැතුව මේ ක්‍රමයෙන් Taman ඇවිල්ලා තියෙන ආතතිය අඩු තැනකට එහෙම නැත්නම් අසහනෙ අඩු තැනකට ඔහු පොඩ ඉමු බලන්න දැන් මේකේ මොන මොන තනකොළද වැවෙන්නේ කියලා පටන් අරගන්න පොඩ්ඩක් කියලා බලන්නේ. ඒ චරිතයට අදාළ තනකොළ තමයි වැවෙන්නේ. වේදනා චන් තනකොළ වැවෙනවා සංඥා එන්නේ නැහැ. සංස්කාර එන්නේ නැහැ. සංඥා චරිත තනකොළ වැවෙනවා නම් වේදනා සංඥා සංස්කාර වේදනා සහ සංඛාර විඤ්ඤා මේව නැත්තම් චේතනා එන්නේ නැහැ. චේතනා සංස්කාර දෙක එනවනම් සංඥා වේදනා එන්නේ නැහැ. ඒකට ඔන්න මමයා කියන්නේ කවුද කියලා රූප ලෝකේ තියෙනකන් ගෑණින්ට මිනිහට ආසයි, හරකට බන බානට ආසයි, රත්තරන් මිනිමිතු වලට ආසයි. දැන් අපි හිතමු ලේසි වැඩක් නෙවෙයි. නමුත් ඒක කොහොම හරි ගෙවම් කරයි කියලා. ගෙවම් කරාට පස්සේ මේ තුنين එකට අහුවෙන අහුවිල්ල දිහා බලනකොට ඒක මේ නූල නැති වලට කණයා පඬිතුයා වෙන්න වගේ නාම ධර්ම වල කරන මේ ෂට පටලවිල්ල එහෙම නැත්නම් මේ උපක්ලේශ වලට නංවන ගතිය තේරවාදයේ ගිලිහිච්ච කොටසක් කියලා කියනවා. තේරවාදී රූපේ ගෙවන තැනට යනකම් හරි ලස්සනට ගෙනියනවා. මේ වේදනා සංඥා සංස්කාර ගෙවෙන පැත්ත ගැන අටුවාව හරිම නිහඬයි. අටුවාවට කතා කරන්න බෑ මොකද අටුවාව උත්සාහ කරලා තියෙනවා මේ මේ නිත්‍ය කරන්න මේ චෛතසික කියන්නේ හරීම එක જાතියක් කියලා සති කිව්ව සතියම තමයි. ඒක පරිණාමයටපත් වෙන බව තේරවාදිකමට විස්තර කරන්න බෑ. මේ සංඥාව කියන එක මේ විදිහට විපරිණාමයටපත් වෙන එකක් කියලා බෑ. සංඥා කියවම නියම අර්ථයක් දෙන්නේ. ඒකට කියනවා ලක්කන රස පච්චපට්ඨාන පදට්ටාන කියන රාමුවට දැම්මට පස්සේ හොල්ලන්න බෑ. සතෙක් ඉන්නලා සත්ත්ව උද්‍යානට දැම්මා වගේ. ඒක ලෙවල් එක ගන්න මෙන්න සංඥාව කියලා. නමුත් පෘථජ්ජනයේ සංඥාව, සීක පුද්ගලයේ සංඥාව, අසීක පුද්ගලයේ සංඥාව සරුවචනාංශගේ සංඥාව මේක වෙනස් වෙනවා කිව්වොත් මේ පොත් ඔක්කොම පුච්චන්න වෙනවා. එකම දෙයකටත් අර්ථකථන දෙන්න බෑ. ඒ නිසා මේක ස්ථාවර කරන්න හදව මේ තේරවාද සාහිත්‍ය ක්‍රමයේ අනුව අපි පුදුමාකාර හිරවිල්ලකට හිර වෙලා තියෙනවා. ඉතින් අභාග්‍යයකට හෝ භාග්‍යයකට මේක මහායානේ විවෘතව කතා කරනවා ආගමකින් මින් එහාට යන්න බෑ. සදාචාරයෙන් මින් එහාට යන්න බෑ. සංඥා දීගෙන යන කෙනා මින් එහාට යනකොට සංඥාව පාවා දෙන්න වෙනවා. මේ සැප හොයන්නේ එහෙම නැත්නම් හෙඩොනික් එහෙම නැත්නම් ආශාවද කියන මනුස්සයට රුචි අරුචිකම් පැත්තක දාලා මෙතෙන් ධර්මයට ඉඩ දෙන්න වෙනවා දෙන්න දෙන්නේ නැහැ විඥානේ ඒක ඇතුළෙන් මෙනේ ඒක නිසා Tamande හිතන්නේ ඒකේ Tamangeම ගතියක් පේන්න තියෙනවා නමුත් අර අටුවාව එක පැත්තකින් මෙන්න මෙහෙම විග්‍රහයක් කරනවා සීක පුද්ගලයාට සක්කාය දිට්ඨිය නිසා තණ්හාමාන දිට්ඨින් දිට්ඨි කියන ප්‍රපංච ධර්මේ නෑ යාට සංඥා මේ මාන දිට්ටි තියෙනවා. මාන තණ්හා තියෙනවා. දිට්ටි නැහැ. ඉතින් යට සමහර වෙලාවක සත්‍ය වැටෙන්නේ. ආයසරේ මානෙට අහුනොත් තෘෂ්ණාට අහුනොත් ආය පටලවා ගන්න. එතකොට ඒ කියන්නේ සෝවන් වෙච්ච සීක පුද්ගලයා. අනාගාමී වෙච්ච සීක පුද්ගලයාට තණ්හා දිට්ටි දෙකම නැහැ මාන්නේ තියෙනවා. එයා තුනෙන් දෙකකින් බෙල්ල තියෙන තුනෙන් එකක් තියෙනවා. මේ නිසා මේකේ යම් යම් වෙලාවට සත්‍ය වැටෙන ගතියත් යම් යම් වෙලාවට නැවත බරසුපුරුදු චින්තනයට වඩන ගතියක් ලෝක දෙකක් මැද ජීවත් වෙන ගතියක් තමයි ශේක පුද්ගලයාගේ තියෙන්නේ. ඉතින් ඒකේ අටුවාව පෙන්වන්නේ දිච්චි නැති தત્ත්වය විස්තර කරනවා. තණ්හා මාන තියෙනවා, ඒ අනුව පැටලෙනවා. දිච්චි නැති නිසා පැටලවිලා අඩුයි. ඒ මතේ සාමාන්‍යයෙන් කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ පිළිගන්න කැමති උනේ නැහැ. විග්‍රහයක් දුන්නට පිළිගන්න කැමති වෙලා නැහැ. ඉතින් අපිට ඒක සාපේක්ෂව ගන්න පුළුවන් පෘථජන කෙනා බලන්නේ තණ්හාමාන දිටි කියන තුනෙම පටලවිලා එමෙතට වේදනා සංඥා සංස්කාර කියලා තව තුනක් පැටනහන් පස්සේ මේ ඇති වේ රූප නැති වුණත් ඒකේ පටලව ගන්නවා. නමුත් රූප නැති වුණත් එයාට සීක පුද්ගලයාට දිත්‍ය සක්කාය දිත්‍ය නැති නිසා වරින් වර වරින් වර මොනවද මේ අල්ලගෙන නටන්නේ? ඇයි මේ සැප දුක් කියලා වේදනා දෙකක් අල්ලගෙන පැමිණි දෙයට පිළිගනින්? පැමිණිදී බාහිර ගණින් එන වේදනාව නැති කරන්න හදන්නත් එපා. එන සැප වැඩි කරන්න හදන්නත් එපා. ඒක විතර දුකක් ඇත්තේ නැහැ ලෝකේ. පැමිණි දෙයට ලැස්තින එකට කියනවා සූදානම් ශරීරේ. අප්‍රමාදේ, බාල දක්ෂයා, භික්ෂුව, තපස්සරයා. ඊටුනේ සැලසුමක් ඕනේ නැහැ. එන දෙයට ලැස්ති. එතන සාමූහිකව ලැස්ති තන්ත කියන එක වෙනම දෙයක්. හැබැයි එකක් තියෙනවා. එන දෙයට ලැස්ති වෙන එක නිකම්ම සාමූහයට සාමූහික ප්‍රඥයට හරි ලේසිය හසුරවන්න. ඒක නිසා පැමිණි දෙයට සැප දුක් වශයෙන් බෙදන්න යන්නේ නැතුව සැප හොයාගෙන යන මේ මනුස්සය යන මේ පිස්සු ගමනේ දුකමයි ලැබෙන්නේ. සැප දුක ලෙස ලෝකයේ තිබුණත් දුකම තමයි නැවත එන්නේ. මට ඒ සින්දුව මතක් වෙන්නේ මේ ගමන් කරලා ගමන් කරලා වෙහෙස වෙලා. දුකයි සැපතයි කියා තිබුණත් හැමදාම දුකයි ලෝකේ. මට මැද කෑල්ල එන්නේ වරින් වර අර දිට්ටියට අහු වෙන කෑල්ල නැති වෙලාද කොහෙද මොකක් කර එකක් අප්සෙට් කියලා තියෙනවා දුකයි සපතයි හරි වැරදි කියලා තිබ්බට මේකේ ලෝකේ හැමදේම දුකයි තියෙන නිසා පැමිණි දෙట్లా හැටියන්කෝ බාල දක්ෂ ව්‍යංකෝ අප්‍රමාද ව්‍යංකෝ මොනවද මේ සැලසුම් එතසේ සංඥා වශයෙන් මේක හොඳයි මේක නරකයි මේක මංගලයි මේක දුමංගලයි මේක යස මේක භද්‍ර අභද්‍ර කියලා අපි මේ දකින්න දේවල් දෙකේම ඔය කියන එකක් ඇත්තේ නෑ ඒක මිසින් අපි ආවට පස්සේ දාන සංඥාකරණයක්. ලේබල් එකක් උග නැතුව යන්න පුළුවන්. ලේබල් එක දැම්ම දැන්න බව දන්නවා. මේක හොඳයි කියලා නම දැම්ම ප්‍රශ්නේ ඌට කෙලින්ම කියනවා මචං උඹ හොඳයි. මට වෙන්නේ හොඳ වේ. අනිත් කාරේ කියනවා උඹ හොඳ නෑ. ඒ මිනිස්සයාටම කියනවා මේ වසංගන්න ගියාම තමයි වේ සංඥාව අපි ගිලගෙන අපිට අමාරු වෙන්නේ. අපි කෙලින්ම කතා කරන්න පුළුවන් නම් කදාකත් ලෝකෙ වෙන්නේ නෑ. එහෙම වෙනවා නම් පවුල් කන්න බෑ. එහෙම වෙනවා නම් පවුලක ඉන්න බෑ. එහෙම වෙනවා නම් අපිට මේ සමිතියක ඉන්න බෑ. අපි මේක වසංගන ඉන්න එක තමයි සදාචාරය කියන්නේ. තරහ තිබුණාට ආ good morning කියලා කියනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා ප්‍රීති වේසක් කියලා කියනවා. හැබැයි යට බොක්ක ඇතුලේ තියෙන වෙන මොකක්ද? ආන්න එක තේරුම් ගත්තනම් පේනවා මේ අපි මේ හොඳ වෙන්න සංඥා කරගන්න හදන අනික සංස්කාරය. මට මේක හොඳට කරන්න පුළුවන් මම අයියා. මං අක්කා මට මේක සැලසුම් කරන්න පුළුවන් කියලා හිතනවා නම් උන්දත් එක කන්දක්වත් නැගින්න බෑ. පයලෙසලා වැටුනොත් උන්ද කොහෙ වැටුණාද කියලා උන්ද දන්නේ නැහැ. මොකද සැලසුමේ නැහැනේ පය වැටෙන ලෙසලා වැටෙන කතාව. ගමනේ පුරාවට තියෙන පයිලෙසලා වැටීමක්. සැලසුම් කරන මනුස්සයත් එක්ක මොනම දෙයක්වත් කරන්න බෑ. හැබැයි සැලසුම් කරන්නේ නැති සැලසුම් කරන මනුස්සය නැතුව යන්නත් බෑ. ඌේ පැත්තක තියාගෙන ඉන්න ඕන. අලි වාතයක් හැබැයි. වැඩිම සැලසුම් ක්‍රියාත්මක කරන නිසා එයාටත් ඉඳලා කතා කරනවා. කතා කෙරුවට Taman ලෑස්ති වෙන්න ඕනේ ඉන්න දේට මුහුණ දෙන්න. හැරුණු හැරුණාට ගස උළුස්සා. Tamanගේ මට්ටම් තම් මට්ටම්. මේක තමයි භාවනා ජීවිතය කියන්නේ. ඒක සංවිධානය කොහොමනක්වත් කරන්න බෑ. ආයතනයේ කියන නම තුල කවදාකවත් ක්‍රියාත්මක කරන්න බෑ. ආයතනයේ ඉන්න හරියක් ඉන්නේ ඔළුව ක්‍රෙල් වෙච්ච පිස්සු. සංවිධානය කියන්නේම පිස්සන් කොටුවක්. මේක තියෙන්නේ තමන්ගේ මට්ටම් ධම්මට්ටම් හරුණතේ යන්න වැල යන පැත්තට මැස ගහගෙන යන්න. ඉතින් ඒක නිසා රූපය ගෙවම් කරන තැනට ගියත් එමස තාම ඔලමුල නැති කෙනෙක් විදිහට වැටෙනවා. මොනම නීතියකටවත් අල්ලන්න බෑ. යස් කියලා කියනවා. නීතියට විරුද්ධ නෑ. හැබැයි ආපු තැනේ හැටියට ඇනේ ගහන්න ගන්න. ඒක දැනගන්න පුළුවන් වෙන්නේ රහත් වුණාට පස්සේ තමයි. මේ තණ්හාමාන දිට්ඨුවට අහු වෙන්නේ නැත්නම් වේදනා සංඥා සංස්කාර තුනට අහු වෙන්නේ එයා දන්නවා මේක සංස්කරණයක් කියලා. ඒකෝර සංස්කරණේ විස කපලා. දන්නවා මේක නාමකරණයක් සංඥාවක් කියලා. ඒකෝට ඒක විස කැපිලා. දන්නවා මේක සුඛයට කැමැත්තක් කියලා. සුභ වේදනා සුඛ වේදනාට සැපට කැමැත්තක් දන්නවනම් එච්චරයි. දුකට අකමැත්තක් කියලා දන්නවනම් එච්චරයි. ඒකේ සෑහෙන බේරුමක් තියෙනවා. නමුත් ඒක කවදාකවත් ඒකේ ආනිසංස ලැබෙන එක ප්‍රකාශ කරනවා. කෙලින්ම කියන්නේ මම මේක කරනවා මේක හොඳයි මම මේකට බැඳීමක් මට තියෙනවා. ඕ. මම දන්නවා ඒක වැරදියක් කියලා. නමුත් දන්නේ කොහොඳයි නොදන්නේ යනවට වැඩියි. ඒකම දන්නවා මේක නරක දෙයක් මම දන්නවා මේකට අකමැත්තක් තියෙන කරන්න දෙයක් නැහැ පැමිණෙන දුක් පැනිරහයි බාරගත්ත ගියා ඒ වගේම කෙනෙකුට කියනවා උඹට කැමති නැහැ කියලා මම කියනවා කැමතියි කියලා දන්නවා ඒ මිනිස්සු ඒකට කැමති කියනවට නම් හරි කැමතියි කැමති නෑ කියනකොට කැමති නෑ. නමුත් ඒක බොක්කේ තියා ඉන්නට වැඩිය හොඳ වමාරණය කරනවා. මේ වෙලාව එන්න එපා. මම උඹ එනකොට කැමති වෙයි. පස්සේ පස්සේ આવොත් බලමු මේ වෙලාවට. දැන් බෑ. මෙහෙම කිරුණ හිතුවත් මිනිස්සු එල්ලලා මරන්නේ අපිව. පිටිපස්සෙන් ඇවිල්ලා පීයෙන් අනින්න. ඔය කවදාකවත් කැමති නැහැ මිනිස්සු ඒක ඇත්ත කතා කරලා ඉන්න ජීවත් මිනිස්සුත් එක්ක. වැඩක් නැහැ නේ කතා කරලා ඒක. ඒ වගේම සංස්කරණය කරන්න කියන මූ හදන්න ඕනේ, අරු හදන්න ඕනේ, තමන්ගේ අඩුපාඩු ගැන කල්පනා වෙනවා, පශ්චාත්තාප වෙන කතාව තියේදී ඒක තිබුණට කමන්නේ නමුත් ඊගාට වෙන මොහොත වෙනදී ওই කතාවෙන් ඇති වැඩන්නේ ඒක වෙන්න තියෙන දේ වෙනවා. ලබාවපන් හැටියට බබා හම්බ වෙන්නේ. බබා යක්ෂ දරුවෙක් වේද, කොල්ලෙක් වේද, කෙල්ලෙක් වේද කියලා දැන් නම් කුත්තු කර කර බලනවා බොක්කේ ඉඳද්දි. ඉන්න දෙයట్లా හැත්තිය. ඒ එකක්වත් බෑ. සරුවචන් ආශ්‍රිත බුදු වෙන්න පුළුවන් වෙයිද සල්සුන් කරා. එල්ලයක් තිබ්බනම් එල්ලේ තමයි අපිට තියෙන එකම අවුල. ඒක තමයි අපිව බැඳෙන එකම දේ. නමුත් එල්ලයක් නැතුවත් බෑ. ඉතින් අපි දාර්ශනිකව පෙන්වන්න හදනවා. අපි යන්න හදන්නේ මේ එල්ලෙට කියලා. පිස්සු එතෙන්ට යනකොට ඒක වෙනස් වෙලා. මිරිඟුව පිටිපස්සේ එලවන්න කියපිනියට සැලසුම් හදලා එලවන්න පුළුවන්. මිරිඟුව කවදා ළඟ වෙන්න පුළුවන්. දුවන දුවන මිරිඟුව දුවනවා. මේ පිස්සෝ මේ පිහාට්ටෝ ඒක වවාගෙන කනවා. බැලූ බැලමට නම් ප්‍රබුද්ධයි කියන්නේ පුදුමාකාර ප්‍රබුද්ධයි. හැබැයි ඔක්කොම ලහාංශිපුටු කාර්යෝ තමයි. එක එක්කත් පාරට බැසට පස්සේ වලගොඩල්ලක පයවැටුණාට හොයා කරගන්න දෙයක් ඇත්තේ නැහැ. ලැහැස්ති නැහැ. ඉතින් ඒක නිසා හිතාගන්න ඒක මේ මේ වචනයට මෙහෙම කිව්වට සාමාන්‍ය ජීවිතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොහොමද දෙන්නේ කටට දාන්නේ යන්න පුළුවන් ගමනක් නෙවෙයි කියලා මම මේ කියන්නේ. දෙන්න වෙච්ච ගමන් සංවිධානය කියන එක එනවා. දෙන්න වෙච්ච ගමන් ආචාර ධර්ම කියලා එකක් එනවා. සදාචාරය කියලා එකක් වෙනවා. බුදුහාමුදුරු කියනවා තනි වියං, කැලීට ඵලයන්, ගහක් මුලට ඵලයන්, ශූන්‍යාගාඩ ඵලයන් ඔය වගේ කතා කරන්නේ නැති මිනිස්සු වෙන දැනකට ඵලයන්. නමුත් ආගම සංවිධානයක් වෙච්ච ගමන් ওই තුනටම පහර ගන්නවා. ඒගොල්ලෝ වෙනම ආයතන හදා ගන්නවා, සංවිධාන හදා ගන්නවා, ව්‍යවස්ථා හදා ගන්නවා. හදාගෙන ඉවරල ආගම කතුරුවරයටත් ආගම කතුරුන් වහන්සේටත් උගන්වනවා උන්වහන්සේ තියාගත යුතු ප්‍රතිපත්ති. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට උගන්වනවා යේසුස් ප්‍රතිපත්තිය. නබිනායකතුමාට උගන්වනවා නබිනායකතුමාගේ ප්‍රතිපත්තිය. සරතෝස්රට උගන්වනවා සරතෝ බුදුරජාණන් වහන්සේ උගන්වන්නට ඉන්නේ නැහැ කවුරුවක්වත් බුදුසාන්සෙම එහෙම එකටවත් ඉඩ තියලා නැහැ. අල්ලන්න බෑ. ඉතින් ඒ නිසා මේක හරියට බැලුවට බැලුව බැලමට වෙන්නේ බුදු වෙන්න කතා කරනවා. බුදු වෙන්න කතා කරනවා කියන එක නෙමෙයි තියෙන්නේ. රූපය ගෙව්වට පස්සේ තමයි ওই වේදනා සංඥා සංකාර කියන මේ උපක්ලේශ තුන ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. එතකොට මේ පුද්ගලයා සෑහෙන දුරට මේක තුනෙන් එකක් අටුවා කියන විදිහට තුනෙන් එකක් බේරගත්ත ලෝකයක්. නමුත් දැනගන්න ඕනේ දැන් තාම සුකුම විතක් වලින් තමයි වැඩේ ගෙනියන්නේ කියලා. පොලාරික විතක්ක නෙවෙයි සුකුම විතක්ක. අන්න ඒක පිළිබඳව හොඳට මම කියනවා නම් ප්‍රත්‍යක්ෂ ඥානයට වැඩිය මෙතෙන්දී අනුමාන ඥානෙ පුදුමාකාර විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අට අවශ්‍ය වෙනවා අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන අනුමාන ඥානෙ චින්තාමය ඥාන හරියට වැදගත් වෙනවා. එහෙම නැත්නම් පටිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි දෙක අතර තියෙන විදිහට කරලා කරලා කරලා කරලා කරලා තමන් ඒක තේරුම් ගන්නවා. සංසන්දනාත්මක ඥානෙ, ආකාර පරිවිතක්කේ. එහෙම නැත්නම් අනුමාන ඥාන, ණය විපස්සනාව. හොඳට තියෙනවා නම් එයාට මේ කියන කාරණාව තමන්ගේ විමුක්තිය සඳහා ගන්න පුළුවන්. නැත්නම් රූපය පිළිබඳ ගෙවෙන්න ගෙවෙන්න මනුස්සයා ඊට වෙඩි සියුම් දේවල් වල පටලවෙන්න තියෙන වැඩි. හැබැයි ඒක නරක දෙයක් නෙවෙයි. ඒක භාවනාවේ අර තිබුණටදී සියුම් தත්ත්වයටපත් වීමක්. ඒ නිසා හොඳට තේරුම් අරගෙන යන්න භාවනා කරන්න කරන්න ශීල විසුද්ධියට ගිය ගමන් බය එනවා. චිත්ත විසුද්ධියට ගිය ගමන් ditthi පිළිමත ප්‍රශ්න එනවා. ඊට පස්සේ ditthi විසුද්ධිය නතර කරපු ගමන් සැක එනවා. කාංකා විතරන එනවා. ඒ සැක සංකා පන්නපු ගමන් ඔන්න මාර්ගය මාර්ගය දෙක තේරෙනවා. ඒ මාර්ගය මාර්ග දෙක තේරීම සඳහා තේරෙන වෙලාවට Tamanට තේරෙන්න පටන් ගන්නවා Tamanගේ විඥාණය විතර ලනු දෙන කෙනෙක්, ගොඩ පෙර කොදෝරුකම් දෙන කෙනෙක්, අවුලට දාන කෙනෙක් තව ඇත්තේ නැහැ. හොඳ කරන්න හෝ නරක කරන්න හෝ gedara ගෑණි තමයි. විඥාණය gedara ගෑණි ඉහානට දෙන සෙල්ලම් වලදී රූප වලට දෙන එවුව නම් අපිට සාමාන්‍යයෙන් හොම්බට දමරැල්ල කියලා දෙන්න පුළුවන්. උඹ දැන් බැඳලා ඉන්නේ කාමයට කියලා. නමුත් මේ කියන සුකුම විතක්කත් එක්ක කරන සෙල්ලම දිහා බලනකොට පේනවා බුදුජාණන් වහන්සේ මේක කෙරුවා විතරක් නෙවෙයි මූල ධර්මයක් වශයෙන් හෙලිකරනද කාටවත් පටලව ගන්න නැති වෙන විදිහට හෙලිකරනද ගත්ත ප්‍රයත්නය මහා කරුණාවට ඉඩ දෙය කියලා කියන්න බෑ මහා ප්‍රඥාව කියන්න බෑ. ඒ නිසා ඒ හා සමාන තමන්ගේ පැත්තෙන් බලනකොට බුදුන් බුදු වෙන්නකට ගත්ත ප්‍රයත්නය වගේ ප්‍රයත්නයක් ඕනේ මේ රූපේ ගිවන් වුණාට පස්සේ එන දේ පිළිබඳව යෝගාවචර කොහොමද මේකට අවංකව මධ්‍යස්තව පූර්ණික මොළලින් තොරව නිහතමානීව අහිංසකව මේක දිහා බලන්න. බලන්න බැරි කරන්න තමයි ওই විඥානේ දඟලන්නේ එක්ක වේදනාව උසලා එක්ක සංඥාව උසලා එක්ක සංස්කාරය උසලා. ඒ නිසා යෝගාවචරයට පුළුවන් නම් මේ වෙලාවකාරී පරියන්කයක් ගැන මම මේ කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම පරියන්කයට ගිහිල්ලා Taman ඉන්නා බවවත් තේරෙන්නේ නැතුව, කයවත් තේරෙන්නේ නැතුව, උස්මත් තේරෙන්නේ නැති වෙලාවේදී හොඳට බලලා හිත අවුල් කරගන්න නැතුව බලලා දෙම්මට මොන වගේ තල්ලුවක්ද මොන වගේ කිචි කැවිල්ලක්ද මොන වගේ කුප්පණ ගතියක්ද මතුවෙන්නේ කියලා බැලුවොත් මම මොකෙද්ද මම වේදනාව දිගේ දුවන චරිතයක්ද සංඥාව දිගේ දුවන චරිතයක්ද සංස්කාර දිගේ දුවන චරිතය. නැත්තම් සුඛ සැප හොයන චරිතයක්ද? එහෙම නැත්තම් නාමකරණයේ ප්‍රවෘත්ති sannivedanaya ඒව පිළිබඳව දුවන චරිතය IT ටෙක්නොලොජි කියලා කියන්නේ. ඒ චරිතයක්ද? එහෙම නැත්නම් සංස්කාර කියලා කියන්නේ සදාචාරය. මගේ සදාචාරය සහ අනුගේ සදාචාරය. එතන මේ සිංහල බුද්ධ ආගම. එහෙනම් තමයි සුද්ධ දේවල්. හොයාගෙන දඟලන්න හදනවා. අපි ඇවිල්ලා ඒ වගේ දෙයක් කියලා හිතාගෙන මේ හැම එකකින්ම හිත වෙන්නේ ආයෙත් විලංගු ගැහුවා වගේ. ඒකට එන්න අරින්ට නැවත නැටත්. ඒකේ ලාභයක් තියෙනවා. මොකද එන්නේ එන්නේ එන්නේ අපේ ගබඩාවේ තියෙන මේ ක්ලේශය අඩු වෙන පටන් ගන්නවා. මතුවෙන්න මතුවෙන්න. හැබැයි මතුවෙලා නිකන් යන්න දෙන්න එපා. මාව අදින්නේ මේ ලනු තුනේ කොහටද කියලා අල්ලගන්න ඕනේ. මේ සැප හොයන පැත්තට දාදින්නේ සංඥාකරණේ පැත්තරද ලේබල් කරන පැත්තට දාදින්නේ එහෙම නැත්නම් මේ සදාචාරයක් හදන්න හදන, ශිෂ්ටාචාරයක් හදන්න හදන, නැත්නම් තමන් ශිෂ්ටාචාරයෙන් විවේචනය කරගන්න පැත්තට යන්නේ කියලා බලන්න හිටියොත් පේනවා. ඒකට කියනවා motivations කියලා. යෝගාවචරයේ කරදර අඩු කෙරුවට පස්සේ යෝගාවචරයේ හිත හරියට කුඹගහෙන් නැවේ මොද හරපු දිසා කාකයා වගේ පියාඹන පුළුවන් තරම් උඩ ගිහිල්ලා මේන් ගැලවිලා යන්නේ කොහටද කියලා. ඒ වගේ හිත හැඟුම් මුදා හරිනවා රූප රූප බන්ධනේ අඩු වුණාට පස්සේ මේ වේදනා සංඥා සංඛාර බන්ධන ඇති කරමින් තාමත් හිර කඳවුරක රැඳවියෙක් වාගේ වාල් තත්ත්වයටපත් කරන සෙල්ලම තමයි විඥානය කියන්නේ. මේ රූප මෙහෙම ගෙවන් කෙරුවට පස්සේ මෙයා මෙහෙම සෙල්ලම් කරනවා නම් රූපේ පිළිබඳ වාසාව තියෙන මනුස්සයගේ කොච්චර මේක සෙල්ලම් කරනවද කියලා හිතා ගන්න. මිත්‍යා දෘෂ්ටිකේ කොච්චර සෙල්ලම් කරනවද කියලා හිතා ගන්න. සතා සර්පයාගේ කොච්චර සෙල්ලම් කරනවද කියලා හිතා ගන්න. ඒ නිසා මේවා එකින් එක අයින් කරගෙන අයින් කරගෙන ඇවිල්ලා යම් කෙනෙක් දක්ෂ වුණොත් රූපය తాවකාලිකව ගෙවම් කරන්න එයාට තේරෙන පටන් ගන්නවා විඥානය බලාගෙන ඉන්නවා. ඒ සුකුම தත්ත්වය ආපු ගමන් එයා වේදනාවට සංඥාවට සංස්කාරට බඳින්නේ. ඒකට ඒක මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කරගන්න නැතුව ලක්ෂ කෝටි වාරයක් ඒක පුරුදු කරලා දුන්නොත් විඥාණය මෙන්න මේ විදිහටයි මාව නලවන්නේ මාව විදිහට පිනවන්නේ ඒකල මම වර්ධේ බඳන්නේ එහෙම නැත්නම් මාව මොටිවේට් කරන්නේ යමකට තල්ලු කරන්නේ ඒ තල්ලු කරන තුල තමයි නිර්මාණශීලීත්වයේ තියෙන ප්‍රගතිශීලීත්වයේ ඒක හරහා විඥානයේ පුදුමාකාර නැවත ප්‍රතිස්ථාපනයක් ලැබෙනවා පුනරුත්පත්තියක් ලැබෙනවා ආයතී පුනබ්බවයක් ලබනවා. විඥාණයට අන්නේව කරන්න දෙන්නේ නැතුව එයා කරන සෙල්ලම් ටික දිහා බලලා මේ අහුවෙලා තියෙන්නේ නාම ධර්ම වලින් සංඥා වේදනා සංස්කාර නැත්නම් වේදනා සංඥා සංස්කාර කියන එකෙන් කොයි එකේද කියලා බලන්න පුළුවන් ගතිය තියෙනවනම් චක්කු මුදපාදි කියලා කියන්නේ. ඊට එන්න පටන් ගන්නවා මේ රූප කරදරය අයින් කරුවට පස්සේ ඒ කියන්නේ ලොකු දෙයක්. දැන් මොකද්ද හිත කියන්නේ? කොච්චර නොයවසිලි තත්ත්වයටපත් වෙනවද? ඒ නොයවසිලි තත්ත්වේ ඉවර වෙනකම් හිත භාවිත කරන්න ඕනේ. ඒකට බුදුමාකාර කාලයක් ගන්න. ඒක විශේෂයෙන්ම කියන්න පුළුවන් තනි වෙලා මේ මේ ගල්ලෙනක කරන්න බෑ. කෙරුවට වැඩක් වෙන්නේ නැහැ. ඒක පිරිසත් එක්කම ඉන්න ඕනේ. පිරිසත් එක්ක ඉන්නකොට තුවාලේ නිතරම ඉද්දෙනවා. ඔද්දල් වෙන. හුඟව දෙනෙක් කියනවා මේ ඔද්දල් නෙමෙයි පිරිසත් එක්ක ඉන්න නිසායි කියලා නෑ. ඒක මේ වසංගලා කල්කුලක තිබ්බට, කල්ලෙනක තිබ්බට හරියන්නේ නෑ. ඒකට අවශ්‍ය වෙන වෙලාවයි එයි. නමුත් වැඩේට දාන්න ඕන. කොකා ඉගිලෙන්න ඕන. එතකොට තමයි තේරෙන්නේ කන කොකාද, සුදු කොකාද කියලා. හුඟව දෙනෙක් තමන්ගේ ප්‍රകൃතිය දැනගන්න කැමති නෑ. ප්‍රകൃතිය දැනගන්නකොට පිස්සු හැදෙනවා. එහෙම නැත්නම් එයා මේ රූපලාවන්‍ය කරන්න හදනවා. ලස්සන කරන්න හදනවා. තමන්ගේ ප්‍රകൃතිය මතුවෙන්නේ තවත් ඊට වැඩිය ගුණවතෙක් සිල්වතෙක් ඉස්සරහට ගියාම විතරයි. තමන්ට වැඩිය උපවාදයක් ඉස්සරහට ගියාම තමන්ගේ චරිතය පේන්න පටන් ගන්නවා. මුගවදෙනෙක් ඒකට කැමති නැහැ. ඊට වැඩිය බාල කට්ටිය ඇසුරු කරමින් බාලයන් සේවනයේ කැමති. මොකද එතකොට ඔක්කොටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරගෙන ඉන්න පුළුවන්. ඒ වෙනුවට උත්මේක ළඟට ගිහිල්ලා අඩුපාඩු ටික හදාගත්තේ නැත්නම් මේ රූපයෙන් ගැලවිච්ච ගතිය භවයෙන් ගලවන්න උදව් වෙන්නේ නොවෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා ඒ රහතන් වහන්සේ නමක් මේ විදියට විඥාන ඡායතන වගේ දැනගත්තට පස්සේ ඒවට අනපායේ අනුපායෝ. ඒ අනුව යන්නෙත් නැහැ ඒකට විරුද්ධකම් කරන්නෙත් නැහැ. මේ රූප නැති වෙනකොට මෙන්න මෙහෙම ගොජයක් එන්න පටන් ගන්නවා. මෙහෙම වමනයක් එන්න පටන් ගන්නවායි කියලා ඒක දිහා බලාන ඉන්නේ මේ ත්‍රිලක්ෂණය පිටු කරලා ගත්ත එක ලකුණක් විදිහට. අනිච්චං දුක්ඛං අනාත්තං කියන තුනේ එකතුවක් විදිහට. ප්‍රතික්ෂේප කෙරුවොත් ත්‍රිලක්ෂණ ප්‍රතික්ෂේප කරාගෙනවා. බාර ගන්නත් බෑ මේකේ තියෙන වමනයක්, ගොජයක්. එනිසා අනුපායෝ අනපායෝ අනිශ්චිතෝ අපරිබද්දෝ. ඒක නිස්සරේ කරගෙන නෙවෙයි ජීවත් ඒකෙන් තරංග ගහන්න යන්නේ. අපපටිබද්දෝ මේක මම කියාගන්නෙත් නෑ මගේ කියාගන්නෙත් නෑ මගේ ආත්මේ කරගන්නෙත් නෑ විප්පමුත්තෝ විසංයුත්තෝ විමර්යාදිකටේන චේතසා විහෙරති ඒකෙන් වෙන් වෙලා විසංයුත්ත වෙලා විමරියා ආදිගත චේජ මේකෙන් මේකට මායින් කරගත්තේ නැති හිතකින් ඉන්නවා කියන එක තමයි රහතන් වහන්සේ නමක්ගේ ක්‍රියාකාරීත්වය විස්තර පෙන්නන අනුපත ධම්ම විපස්සනාවේ ගහරි ලස්සන සූත්‍රයක් රහතන් වහන්සේ නමකට මේ එක එක ආයතනයක් ලැබිච්චාම උන්වහන්සේ කොහොමද ක්‍රියාත්මක කරන්නේ කියලා. ඒකට දක්ෂකම තිබුණේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේට ඒ සාරිපුත්ත සාංශේ අනුපත ධර්ම විපස්සනාවේදී විස්තර කරනවා ඒක නා මේක ආවට පස්සේ කලබල වෙන්නේ මේ රූප ගෙවුනට පස්සේ ඊගාව ජවනිකා වෙන්නේ නලියන්න නැතුව හිටපන්. මම කියා ගන්න නැතුව හිටපන්. මගේ කියා ගන්න නැතුව හිටපන් කියලා විමරියාදිගතේන චේතසාවියති ඒ මේට එහා නිවනක් කරා ගමනක් තියෙනවා කියලා යට තේරෙනවා. සුද්ධියක් වෙච්ච බව තේරෙනවා හැබැයි අවසානේ නොවන බව තේරෙනවා. ඒ නිසා ඒකට වෙන්න දෙනවා මිසක්කා කඩලා ගන්න හදන්නේ නැහැ. දුම් ගහලා ඉදවන්න හදන්නේ. ඒ වගේම ඒ தত্ত্বයට එන්න ඉස්සෙල්ලා තිබුණු කෙලෙසයි தত্ত্বයක් දන්නවා. දැන් කෙලෙස් අඩු தত্ত্বයක් දන්නවා. තවත් අඩු தত্ত্বයක් එන්න තියෙනවා දන්නවා. මේක ධර්ම නියාමයක් බව දන්නවා. මේක භාවිත බහුලීගත කරමින් ගත කරනවා. ඒකට යන්න නම් ඒ ඒ බවට විස්තරයක් පැහැදිලිව ප්‍රකාශ කරන හිත රහත් වෙලා තියෙනවා. නමුත් අපි තාම කතා කරන්නේ සීක පුද්ගලිකේ தත්ත්වේ. නමුත් එයා දිට්ඨියට අහු වෙන්නේ නැහැ. නමුත් අනිත් දෙකට අහු වෙනවා. ඒක නිසා රූපේ ගෙවන් වෙනකම්ම කරන්න භාවනාව. නැත්තම් ආකාසානං ඡායතන කියන්නේ ගැට නැතිසන්ට යනකම් යන්න. ගියාට පස්සේ දැන් හිත ගොජ දාන හැටි. පේන ගොජේ දිහා බලාගෙන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද මම මේක වේදනා අනුග්‍රහ විග්‍රහයක් දෙනවද සංඥා විග්‍රහයක් දෙනවද සංස්කාර විග්‍රහයක් දෙනවද කියලා Tamanටම Taman තේරෙනකම් ලෙඩේ අඳුනා ගන්නකම් ඉන්නේ නැතුව බේත් කරන්න ගත්තොත් බෙහෙතෙන් හටගත්ත ලෙඩ තමයි තියෙන්නේ. භාවනා ක්‍රම කියන්නේ බෙහෙතෙන් හටගත්ත ලෙඩ. මෙතෙන් යන සීල භාවනා ක්‍රම අමතක වෙනවා. අතහැරෙනවා. ඊට පස්සේ භාවනා යෝගාවචරය විසින් පාර හදා ගන්න ඕනේ. පාර හදා ගන්න මේ අත්දැකීම තියෙන්න ඕනේ. පාර හදා ගන්න මේ මූලධර්ම දැනුම තියෙන්න ඕනේ. මේ දෙක හරිය කලාතුරකින් තමයි පිටන්නේ. ඒ මදිවට ඉවසීල්ලෙන් මුණ දෙන්න මේ වෙන හැම එකකින්ම සුද්ධියක් වෙනවා. විනිශ්චයකට බහින්න එපා, නිගමනයකට බහින්න එපා. ඔහොම යන්න අරින්න කියලා ගියොත් ඒක නට තේරෙන පටන් අරගනි. ශාසනයක් නැති කාලෙක මේ අවුල් ජාලාවෙන් කොහොම බේරෙන්නද කියලා. ඒ මොකද රූපත් රූපවලින් ගෙවෙනවා කියන එක පවා අද කාලේ හැටියට බලනකොට විශේෂයෙන් මේ වගේ වාණිජ ලෝකයක හිතා ගන්න බැරි දෙයක්. නමුත් මෙතෙන් යනකොට දිටි නැති කරපේකනට තේරෙනවා අපි මේ වායෝ පොට්ටබ ධාතුව කියන රූපේ අල්ලගත්තට ප්‍රසවාසය ඉවර වෙනකොට කොහොමඩක්වත් රූපෙන් අපි මිදෙනවා. අපි දකින්න කැමති නැති උනාට දැක්කේ නැති උනාට. හැම හුස්මක් කෙලවරේම අපි මේ ආකාශයට වැටෙනවා. අපි ඒකට තියෙන බය නිසා ඒක ආයතනයක් කරගන්නේ. <coughs> සීක පුද්ගලයාට වරින් වර වරින් වර ඒක ආයතනයක් කරගෙන ඉන්න පුළුවන්. එතකොට එයා දන්නවා විඥානය ඇවිල්ලා යටිනූලෙන් රූකඩ නටනවා වගේ නටවන්නේ රූකඩේ පේන්නේ රූකඩේ නටනවා වගේ නෑ නා රූකඩේ කියන එක නටවන දෙයක් නූල් සූත්‍රයක් මේකේ පිටිපස්සේ තියෙනවා ඒ නූල් ටික තමයි ওই වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ ඒක නා නටවන නූල නෙමෙයි තව කෙනෙක් නටවන නට වෙන්නේ නටවන මායාකාරයට තමයි විඥානය කියන්නේ බුදුජානනාංශේ විඥාණයට මායූපමා මායාවක් විදිහට පෙන්ලා දීලා තියෙනවා ඒ සමේ රූකඩේ නටනකොට පේන්නේ පණ තිනවා නිසා සාමාන්‍ය මිනිස්සු වේදිකා නාට්‍ය වලට වැඩිය රූකඩ නාට්‍ය බලන්න ආසයි. හැබැයි උඩ ඉන්න මිනිහා තමයි කතා කරන්නේ උඩ මිනිහා තමයි නෝන නටන්නේ ඌ ඉන්නේ හොඳටම බීලා. ඉතින් තන්නාරතිරක පරාජය කරන බුදුජාන් වහන්සේ බොමැට මුලේ ඉන්න එක තියේදී මේ මිනිසු ගල් ගහන්න පටන් ගත්තා. බලනකොට බුදුරජාණන්සේ සිවුර කොණෙන් අල්ලගෙන නටනවලු තණ්හාවගේ. තණ්හා ගිහිල්ලා අත මෙහෙම කරන බෝ ගහගෙන වාඩිලා ඉන්නවා. ඌට වැරදිලා රූකඩ දෙක මාරු වෙලා. ඉතින් මිනිසු ගල් ගහනකොටලු ගදාන බලන්න බුදුරජාණන්සේ සිවුරු කොණෙන් අල්ලගෙන නටනවලු. රූකඩේට තේරෙන්නේ නැහනේ බුදුහාමරට ඇඳයි කිය. තණ්හාට තේරෙන්නෙත් නැහැ රූකඩේට මේ බෝවැඬ මුල මෙහෙම කරගෙන වාඩි වෙලා ඉන්නවා කියලා. ඕන්න ඕවා තමයි ලෝකෙ සිද්ධ. ඉතින් අපිත් සමාජලාට වේදිකාවට ගිහලා නටනකොට අපිත් අර විදිහට නටනවා. මම ඕක ගෙදර ඇවිල්ලා කිව්වට පස්සේ අම්මට hina වෙන්නේ නැතුව ඉඳලා කිව්වා තොපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න මේ කුණු හරප අපාගත වෙනවයි කියලා hina වෙන්නේ නැතුවත් බෑ. ඒ උනට බයි. මේ මුළු ලෝකෙම කාගේද රූකඩයක් නටන්නේ. කවුදෝ නූල ගසනවා. අපේ වේදනාව පැත්තේ ගසපුවම අපේ සදාචාරය මොකක්වත් නැහැ. අපි යනවා ඒ සැප වෙන. නිවෙන්ත සංඥාවක් හිතේ දාගන්නවා. ඊට පස්සේ ඕන කෙනෙකුට අපි නටවතයි. නැත්නම් සංස්කාරය කියලා අත්ති කිලමතාන යෝගය, කාමසුකල්ලිකාන යෝගය අල්ලගෙන නටනවා. මේ නූල් සූත්‍රයක් වෙනතර වැඩ කරන්න කියලා දැනගන්න නම් නූල නටවන්නේ විඥානය කියලා දැක්කට පස්සේ තේරෙනවා අර විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා මම අර මුලින් කියපු කතාවේ ඇත්ත වගේ. ඒ නිසා හිතනවා මේ විඥානය තමයි ਸਰබලධාරී. විඥානය තමයි මූලික දේ. কৃষ্ণ විඥානය. ඒසයි විඥාණය විසින් කරන ලද ලෝකයක් කිව්වට පස්සේ මනෝකුබ්බංගම ධම්මා මනෝසෙට්ට මනෝමය කියන එකත් එක්ක යම් ප්‍රමාණයකට ගැලපෙන නිසා උගදෙනෙක් හිතනවා අන්ත දෙක අතරලා විඥාණය අල්ලන එක තමයි නිවන කියන්නේ කියලා. මත විඥාණය කියලා කියන්නේ තවත් ස්කන්ධයක් බවත් පංච උපාදානස්කන්ධේ දුක්ඛස්කන්ධේ එකක් බවත් තේරුම් ගන්න නැතුව අර ඔක්කොටම නිදහස දීලා විඥානයේ ඉස්සරහට කරගෙන විඥානයේ නිවැරදි කාර්යය කරගන්න හදන වැඩ පිළිවෙලක් තමයි දර්ශනයෙන් කෙරේ. ඒක පරම විඥානාර්ථ සභාව තාම ලංකාවේ ක්‍රියාත්මකයි. ඒකෙන් තමයි ඇත්තටම ලංකාවේ බුද්ධඝම පුනරුදයට ගොඩාක් තැන ආරම්භ දුන්නේ විඥානාර්ථ සභාවෙන් පස්සේ අනගාරික දනුපාතුමාට තේරුණා මේක තේරිලා ඒකෙන් අයින් වුණා. හැබැයි තාම පරම විඥානාත්ම ස්වභාවය වැඩ. ඒක තමයි ඔය ඕල්කොත්තුමා බ්ලැවට්ස් කියලා පුදුමාකාර ක්‍රියාශක්තියක් ඒගොල්ලෝ ගාව තියෙන්නේ. පුදුමාකාර විදියට කරන නමුත් ඒක විඥාණය මුල් කරගත්ත නැත්නම් විඥාණයට අහු වෙලා ඉන්න බව පරම විඥානේ පරමයි. ශ්‍රේෂ්ඨයි කියන තැනට බෞද්ධයෙකුට තේරෙන්නේ නැහැ. ඉතින් මොකක්ද අප්ප රූප වේදනා සංඥා සංකාර අයින් කරන්න පුළුවන් නම් කමන්නේ විඥානේ ටිකක් තියුණාට වගේ කියලා අල්ලන ඇලිල්ල තමයි තියෙන්නේ. ඉතින් එතකොට අර විඥානය කියලා කියන්නේ එතන එතන හට ගන්න දෙයක් කියලා පිළිගන්නේ නැතුව විඥානේ සදාකාලික දෙයක්. විඥානේ තමයි මේ සේරම කරන්නේ. නිසා විඥානෙට උසස් තැනක් දුන්නට කමක් නැහැ කියලා කෝෂ නියාමයක් හදාන Hindu ආගමේ රූපේ තමයි පිටම කෝෂේ. ඊගාට වේදනා සංඥා සංකාර ඇතුළෙම තියෙන ධාතු වගේ තියෙන්නේ කෝෂ ඇතුලේ විඥාන විඥානේ තමයි වැදගත්ම දේ කියලා ඒක තමයි අරසා වෙන්නේ කියලා ඒ විඥානයේ පත පරම කරගෙන තමයි යන්නේ. ඉතින් ඒක හරීම දාර්ශනික ගැඹුරක් තියෙනවා. ඒකට කියනවා ඒකෝ ਸਰව ව්‍යාපී, ਸਰව බලධාරී, හොඳ නරක දෙක නැති ලෝකේ හටගන්න ඉස්සලා හටගත්ත දෙයක් ලෝකේ උරට පස්සේ කිවරන දෙයක් කියලා පුදුමාකාර විග්‍රහයක් දෙනවා. බැලූ බැල්මට ඒක පුදුම ගැඹුරක් පේන්න තියෙනවා. හැබැයි මෙතන විඥානං ඡායතනේ විඥානං ඡායතනතෝ විඥානං ඡායතන චායතන තෝති පජානාති කියනට යාට තේරෙනවා මේකෙන් අල්ලලා තියෙන ඇල්ලිල්ල. එතන විඥානං විඥානං චායතනං මේති නමඤ්ඤති විඥානං චායතන තෝ නමඤ්ඤාය නමඤ්ඤති විඥා විඥානං චායතනං ස්මින් නමඤ්ඤති විඥානං ඡායතනං මේති නමඤ්ඤති මේක මම කියාගන්නෙත් නෑ එයින් බලන්නෙත් නෑ එහි බලන්නෙත් නෑ මේක විඥානං ඡායතන කියලා අඳුනගන්නෙත් නෑ. මේක අර තුන හතරම ගෙව්වට පස්සේ ඊගාවට අහුවෙලා තියෙන කෙලෙස නූල බව තේරුම් අරගන්න නම් පුදුමාකාර සංසන්දනාත්මක ඥානයක් එහෙම නැත්නම් පුදුමාකාර අන්වේ ඥානයක් අවශ්‍යයි. ඒ නිසා භාවනා කරාට මේක ලැබෙයි කියලා විශ්වාස කරන්න බෑ. ඒ අන්වේ ඥානය උපත්තිමෙන එකක්ද භාවනායෙන් හටගන්න දෙයක්ද කියන එක කවුරක්වත් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ. සමහරුන්ට ඒක තියෙනවා. යමක් කිව්වම සංසන්දනාත්මකව තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න බැරි එක්කනට හැන්දෙන් කිරිපවන්න වගේ කොච්චර පෙව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒකේ මේරීම කියලා කියන එකට. තලතුණකම කියලා කියනවා. ඒ නිසා අපි නිතරම විවෘත මනසකින් ඉන්නවනම් අපිට මේ වගේ එකක් අල්ලගෙන පක්ෂග්‍රාහී වෙලා අන්තවාදී වෙනවට වැඩිය හැදෙන්න තියෙන ඊට වැඩියි. තුංග දිනේ කර විඥානේ අල්ලන කෙනා එහෙම විවෘත වෙන්න කැමති නැහැ. ඒක අල්ල බදා ගන්නවා. අල්ල බදා ගන්න කෙනා අහු වෙනවා. ඒක නිසා මේ විඥාන චෛතන අපිට යම් ආකාරයකට හෝ සාපේක්ෂව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අකින්චඤ්ඤායතනෙ කියන ඊගාට තියෙන කිසිත් නැති தത്വෙට අනුව සාපේක්ෂව බලනකොට පේනවා මේ ඊටාම සියුම් தത്വයක් මේක තේරුම් ගන්න නම් සාපේක්ෂව තමයි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපිට මේක දේශනා වලියක තමයි මතු කර ගන්න පුළුවන් වෙන්නේ. එක දවසේ මේ ටික ඔක්කොම කියන්න ගියොත් එහෙම අපට හුඟක් අමාරු වෙනවා මේ මේ தත්ත්වේ තේරුම් ගන්න. හැබැයි ඉතින් පැහැදිලිව මතක තියාගන්න මේව මොනවාක්වත් තේරුම් ගත්තේ නැති වුණාට අහිංසකකම තියෙනවා නම් මොනවාක්වත් තේරුම් ගත්තේ නැති වුණාට නිර්ව්‍යාජකම තියෙනවා නම් ධර්මයේ විසින් ගෙනියනවා. අපේ තියෙන මේ අහිංසකක නැතිකම ව්‍යාජගතිය නිසා අපිට මේ සුතුමේ ඥාන එහෙම නැත්නම් මේ අන්වේ ඥාන ගොඩක් අවශ්‍යයි. ඒකෙන් හරි කමක් නැහැ. තියෙන කෙනායක තේරුම් ගන්න ඉදිරියට යන්න භාවනා කරන්නේ නැතුවත් බෑ භාවනා කරලා විතරකුත් බෑ. භාවනා කෙරුවට පස්සේ ඔය කියන අන්වේ ඥාන තියෙනවා. ඉතින් අද මං හිතනවා උත්සාහ කරා මම මට කියන්න බෑ ඔක්කොට වැටෙනවද නැද්ද කියලා. නමුත් මේක සංසන්දනාත්මකව තේරුම් ගැනීමේදී යම් සුතමේ කොටසක් යම් චින්තාමේ කොටසක් යම් භාවනාමේ කොටසක් තිබුණා නම් ඒක තේරුම් අරගෙන තමන් ඉන්න තත්ත්වෙන් ඉදිරියට පිරිසුදු වීමට මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නතර කරනවා සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් අරගෙන තිනවා දේශනාව සඳහා. දේශන સમાප්තිය කරන ඉත්තවතා ചാති. කතා සජ්ජහනට ඉස්සෙල්ලා පාඨාරියම කියන්න කරන දෙයක් තියෙනවා ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක්. ඒ සඳහා අපි ඉවසමු. එහෙම නැත්නම් අපි යනවා. කතා සජ්ජහන කළ සතිවාරය සමාප්ත කරනවා. අපි එන කතා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සතිವಾರයේ නිමාව සටහන් කරමු. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා. තාවතාචරම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරසක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංගෝ ඥාතිනං හෝතු සුඛිතා බුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාය සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාන පත්‍තියා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 සුවපත්ත්වා කනාමි සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා